ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදිච්ච මේ දසුත්තර සූත්‍රයේ හතේ පොතේ සඳහන් වෙන කාරණාවක් නැත්නම් ප්‍රශ්නයක් සහ පිළිතුරක් තමයි මේ දේශනාවලියට මාතුකාව වශයෙන් තියාගත්තේ. ප්‍රශ්නේ තමයි කතමේ සත්‍ය ධම්ම පරිඤ්ඤය. මේ ශාසනය කටයුතු කරන සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් කට ගැලවීමට කටයුතු කරන්න આવොත් කෙනෙක් දත යුතු මේ ශාසනයේ තියෙන දත යුතු කාරණා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ අවබෝධ කරගත යුතු කාරණා හත මොනවද කියලා ප්‍රශ්නේ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා සත්‍ය විඥානට්ඨිතිය. මේ විඥාණය ගිහිල්ලා හිටින තැන් හතක් අපිට සරුවචනාසිගේ දේශනාවල දකින්න හම්බ වෙනවා. ඒ තැන් හත තමයි ඒ විශිෂ්ට ඥාණයෙන් දතගත යුතු හත කියන ප්‍රශ්නේ තියෙන උත්තරේ. ඉතින් ඒ කාරණාව දැනගත්තට පස්සේ නැත්නම් මේ සත්ත්ව විඥානට්ඨිති කියන එක දැනගත්තට පස්සේ අපිට පුළුවන් සරුවඥ දේශනාවේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට ගියොත් ඒකේ තියෙනවා විඥානට්ඨිති කියන මේ සූත්‍රය. ඒකට ඒ අන්තර්ගතයයි මේ දසුත්තර සූත්‍රයේ තියෙන අන්තර්ගතය සමානයි. ඉතින් අපිට මේකෙදි දැනගන්න තියෙන්නේ අපි එමෙතන් මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට මේ විඥාන ස්ථಿತಿ 6 පිළිබඳම අයිති 7ක් පිළිබඳ අයිතිවාසිකම් තියෙනවා. නමුත් අපි මේ සාරිපුත්‍ර සාංශයට අහුම්කම් දුන්නේ නැත්තම් එහෙම නැත්තම් ඒ දේ පිළිබඳව හොඳට හිතවලදලා ගැඹුරින් කල්පනා කරේ නැත්තම් අපි ওই එකක ඉඳලා එකක කකා ඉඳලා එකක මැරලා යනවා. ඒ වෙනුවට ප්‍රභාවයක් තියෙනවා වාසනාවක් තියෙනවා හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ මූලික ඉඩ ප්‍රස්තාව තියෙන ස්ථාන හතකට යන. ඉතින් ඒක පිළිබඳ ඇහිම පවා මේ මනුස්ස අත්ත්භාවයේ තියෙන වටිනකම ගෙන හරපානවා. නමුත් අපේ තියෙන හීනමානය නිසා එහෙම නැත්නම් අපේ තියෙන මේ පශ්චාත්තාප වෙච්ච හැඟීම් නිසා තලිච්ච ගතිය නිසා අපට හිතෙන්නේ අපෝ යුවනම් අපිට තිබුණට අපිට කිසි දවසක සාක්ෂාත්කරණය කරන්න බෑ. ඒ නිසා යුවා තින අපිට තියෙන එක භව සම්පත්තියක් තමයි. නමුත් ඒක නිකන් සාක්ෂාත්කරණය කරගන්න බැරි විශේෂම කියනවා නම් විපස්සනා වචනට දාලා මේ ජීවිතේ සාක්ෂාත් කරගන්න බැරි දෙයක් කියලා. ඒක මේ අපිට ඇවිල්ලා තියෙන මේ මතයට අපේ પરම්පරාවත් වා කියනවා. අටුවාව දීලා තියෙන්නේ මේ විඥානස්ථಿತಿ හත ඉස්සරහට උප්පත්ති ලබන්න පුළුවන් ස්ථාන හතක් විදිහට නැතුව මේ ජීවිතයේදී ලබන්න පුළුවන් විදිහට පෙන්ලා නැහැ. ඒක බරපතල වැරද්දක්. මේ අපි මේ දෙන්න හදන අර්ථකථනේ හරිනම්. ඒ නිසා විඥානස්ථಿತಿ ගැන කතා කරන තියන්නේ මෙවුවා ප්‍රතිසන්දි විඥාන හතක් මේ කතා කරන ලබනාත්මේ මේ ආත්මේ මිනිස්සෙක් වුණොත් ලබනාත්මේ අපිට නානත්ත් කය නානත්ත් සංඥා කියන විඥානස්ථිතියේ ඉන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ජීවිතේ, දේව ජීවිතේ, තිරිසන් ජීවිතේ කියන තුනට ලැබුණොත් ඒ උප්පත්තියට කියනවා නානත්ත් කය නානත්ත් සංඥා කියලා. අපි උත්සාහ කළේ දේශනාවලිය හරහම ඒක මේ ලබන ජීවිතයේදී නැත්තම් මැරිලා ඊගාවට එන එක නෙමෙයි මේ ජීවිතයේදීම අපිට බැරිද තේරුම් ගන්න අපි ඉන්නේ නානත්ත් කාය නානත්ත් සංඥා නැත්තම් නන්නත්තර වෙලා කියන එක තේරුම් ගන්න බැරි කේ. අපි හිතමු අපි භාවනාමය පැත්තක නැතුව චින්තාමය පැත්තක හරි ඉඳලා ඔව් මේ මේ ගත කරන ජීවිතේ නන්නත්තරයි. නානත්ත් කාය නානත්ත් සංඥා දෙන්නේ සමාන නැහැ. දෙන්නේගේ අවශ්‍යතාවයන් රුචිකත්වේ සමාන නැහැ. හැම එකාම කුලල් කා ගන්න. කිසිම කෙනෙක් කැමති නැහැ මම අනිත් එකන සමානයි කියන්නේ. ඒක තමයි ඇත්තටම ඔය මේ නානත් කය නානත් සංඤ්ඤ කියන එකට විකල්පේ තමයි සමාජවාදී කියන්නේ. සමාජවාදී කියලා කියන්නේ අපි ඔක්කොම එකම සමාජයේ කොමියුන් එකේ සහෝදර සහෝදරියෝ. ඒ නිසා අපි කවදා හරි එතෙන් ආවනම් එතකොට සමාජවාදයක් එන්නේ සමානාත්මතාවයක් එන්නේ කියන එක කොච්චර කෑවද කියනනම් අපේ ලංකාව 1938 ඉඳලා 48 වෙනකම් ලංකාවේ සමාජය මේ කොමියුනිස්ට් ධර්මයට මේ සමාජවාදයට පුදුමාකාර උදව්වක් කරා මේ නානත්ත් කාය නානත්ත් සංඥා නැතිකරන්න ලෝකේ තියෙන එකම විකල්පය කොමියුනිස්ට් වෙන එක කියලා. ඔක්කොම සමාන මට්ටමට ගන්න කියලා. ඒක සඳහා වැඩියම උත්සාහ කරේ සංඝයා වහන්සේලා. මොකද සංඝයා වහන්සේලා හිතුවා මේ කාල් මාක්ස් තුමා උගන්වන මේ සමානාත්මතාවය නැත්තම් මේ කොමියුනිස්ට් ධර්මේ නැත්තම් මේ භෞතික වාදය බුදුරජාණන් වහන්සේ පෙන්නන සාංගික සමාජය කියලා. ඔක්කොම සමානයි. වස්තු ඔක්කොම අතර සමසේ බෙදිලා යනවා. සාංගික වස්තු එහෙමයි සංඝයා අතර බෙදෙන්නේ. එන්නේ කතාවට කියලා පක්ෂවලට නන් දුන්නේ අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරුවෝ තමයි ඒවට ලෝභ නැතුව මඩිසලෙදි ගෑරලා පින් කැටේට සල්ලි දැම්මේ. ඒ තරමටම මේ නානත්කය නානත් සංජීයකට තියෙන විකල්පේ වශයෙන් කොමියුනිස්ට් ධර්මයෙන් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක මම ඒතර ඉපදිලා තිබුණේ නැහැ. මම ඉපදුනේ 52. නමුත් ඒ දේශ ලේඛනවල පේන්න තියෙනවා ඒ දවස්වල මේක කිසිම කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ බුදුහාමුදුරුවෝ පින්න නාතකය නානත් සංජී වෙන්න බුද්ධහගමේ උත්තර නැහැ අපිට පුළුවන් වෙන්නේ සමාජවාදී ක්‍රමයට විතරයි. සීලවස්තු ජනසතු කරන්න ඕනේ. සීල දෙන අතර මේ වෙන්න ඕනේ කියන එක තමයි ආවේ. නමුත් අපි මේ සාරිපුත්‍ර සාංශය උගන්වන ක්‍රමයට ගත්තොත් මේ නානත්තකය නානත්ත සංඤ්ඤය කියන එක අපිට සාපේක්ෂ වශයෙන් ගත හැකි தত্ত্বය සලකන්න පුළුවන් වෙන්නේ සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ නානත්තකය ඒකත් සංඤ්ඤිත් එක්ක. එතකොට සාපේක්ෂ වශයෙන් අපිට හිතන්න පුළුවන් මේ නන්නත්තර වෙච්ච හිත මේ ජීවිතයේදීම සමත උපක්‍රමයකින් ඒකාත්ම භාවයකට ගන්න පුළුවන්. ඒකෝදි භාවයකට ගන්න පුළුවන්. ඒකාග්‍ර භාවයකට ගන්න පුළුවන්. එතපි නානා කයෙන් යුක්ත වුණාට අර ඒකෝදි භාවයට ගන්න පුළුවන් කියනකොට මේ ජීවිතයේදීම ඒ පළවෙනි ධානය අර්පණ වශයෙන් හෝ උපචාර වශයෙන් විඳිය හැකි කියන එක. අපි අපි යමු 56ට ඉස්සෙල්ලා කාලේ 1956ට ඉස්සෙල්ලා 56ට ඉස්සෙල්ලා කියන්නේ මේ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් ලංකාවේ සම්පූර්ණයෙන්ම කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේ අද තියෙන ඒවකට තිබෙන සමාජයේ හැටියට අපිට නිදහස ලැබිලා ටික කාලයයි මේ ධ්‍යානයක් කරන්න පුළුවන් කියලා. ගුරු ගණන ගුරුරෙක් හිටියේ නැහැ. භාවනා කරන කෙනෙක් හිටියේ නැහැ. භාවනා කරලා අත්දකපු කෙනෙක් හිටියේ නැහැ. ඒක නිසා ඒ වෙනකොට තිබුණේ අපිට ත්‍රිපිටකය තිබුණේ නැහැ, පන්සල තිබුණේ නැහැ, සංඝයා තිබුණේ නැහැ, ಜಾතිවාදී ජාතික වශයෙන් අපිට අනන්‍යතාවයක් තිබුණ නිසා සම්පූර්ණයෙන්ම ඒ ඒ ශාසනය කියන එක ප්‍රතිපත්ති ශාසනය කියන එක මේ ජීවිතේ නිවන් දකින්න තියා ධ්‍යානයක්වත් උපයන්න කියන එක තිබිලම නැහැ. ඒක අපේ ලොකු සාංශිකේ මේ විදස් විදර්ශනා පරපුරු පොතේ තියෙනවා උන්වහන්සේ පැවිදිලා එතකොට ටික කාලයක් හැම තැනම ගිහිල්ලා බැලුවලු කවුරු හරි භාවනා කරන කෙනෙක් ඉන්නවද කියලා. කවුරුවක්වත් නැහැ. මේ අපේ ලොකු සංස්පයිදේ පන්සලක. ඊටසේ අරණ්‍යයකට ගිහිල්ලිවලා වටවිට අරණ්‍ය හරි වග්ගාමණිත්‍ය හරි වෙන්න ඇති. ගිහිල්ලා ඒ ස්වාංශයට වැඳලා කිව්වලු මම කැමති අරණ්‍යටලා ඉන්නේ කියලා හොඳයි. අරණ්‍යට ගිහිල්ලා හොර දැන් ඔබ වහන්සේලා මොකද්ද කරන භාවනාව? අපිත් කරන භාවනාවක් නැහැ. අපිත් හැමදාම හැන්දෑවට චතුරාර්යක භාවනා ගාථා ටික කියනවා හයියේ. බුද්ධ වන්දනා ඉවර කළා. එච්චර තමයි තියෙන්නේ. ඉතින් ලොකු සාන්තිකෝටි අපි ගමේ පන්සලේ ගමේ හැමතුණත් ඔය ටික කරනවානේ. මොකද්ද වෙනස? වෙනසක් ඇත්තෙම නැහැ. පස්සේ ලොකු සාන්ති හොයලා තියෙන ලංකාව පුරාවට භාවනා අත්පොත් මේ පුස්කොළ පොත්. ලොකු සාන්ති එච්චර ඉගෙනගෙන තිබිලා නැහැ නෑ කියනවත් බෑ. ඉතින් ඒ කාලේ 1913 විතර වෙනකොට ලොකු සාන්ති අධ්‍යාපනයේ තිබිලා කාලේ 1901 ඉපදිලා තියෙන අපේ අප්පච්චි ලොකු සාන්ති ඒක අවුරුද්දේ ඉපදිලා තියෙන. 13 විතර වෙනකොට පුස්කොළ පොත් අත ගන්න ගියාලු පැවිදි වෙලා කළු පිරිමැදින් පුස්කන නිසායව කළු පිරිමැදම දයින්නකොට කියවනකොට හම්බුණාලු කෑලි කෑලි මේ ධ්‍යාන භාවනා කියන්නේ මොකද්ද කියලා. පස්සේ මේක උත්සාහ කරලා තිනවා. කරනකොට ඉතින් ගුරුවරයෙක් නැහැ. ඉතින් ඔය කරලා කරලා කරලා හම්බ වෙලා නැහැ. පස්සේ තමයි ඔය 45 6 විතර වෙනකොට පණ්ඩිත ශාන්ති මහත්තයා හම්බෙන්නේ නැති ඔය 56 56ට ඉස්සෙල්ලා යෝගාශ්‍රම සංස්ථාව ඇති කරා. ඇති කරනකොට ආරාධනා කරලා තිබුණා කරුණාකර ස්වාමීන් වහන්සේ එතකොට ලංකාවේ හිටියේ. ඉතින් මගේ ගුරුන් වහන්සේන් තමයි ගරු කරනවා නෙවෙයි ඔච්චරම විතරයි ඉඳලා තිබිලා තියෙන්නේ. ඒ සංසය කියලා තියෙනවා මේ ඉතිහාසය ලියලා තියන්න ඔබ වහන්සේ කොහොමද මේ භාවනා ක්‍රමයක් ඇතිකරනද පරිසරය සකස් කරේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මේ මේ පොත් මට කෑලි හම්බුණා. ඒ වගේ සමත පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. මේක පොඩ්ඩක් තිබුණා. එකකවත් yaadena ක්‍රමයක් තිබුණේ නැහැ. ඒකෝර තමයි ඔය බුරුමේ මහසී ස්වාමීන් වහන්සේගේ භාවනා ක්‍රමේ මේ දනව් කන්දට ආවේ. මේ ශාංශ කිල්ල ඒක භාවනා කරනකොට ඒ ශාංශලා පළවෙනි වතාවෙම කිව්වා ඔබ වහන්සේට පුළුවන් කාටට කමටහනක් දෙන්න කියලා. එතකොට ලංකාවේ තිබුණ කතාව මොකද්ද? අද භාවනා කරන්න තියා කමටහනක් දෙන්නවත් කෙනෙක් නැහැ. ඒක නිසා සීල භාවනා නෑ දාන සීල සමිති මිසක්ක භාවනා සමිති තිබිලා නැහැ. මේ කියන්නේ 56 වෙනකොට. ලොකු ස්වාමීන් වහන්සේගේ තනි අලියා දිග්ගටම කියලා තියෙනවා මේක කරන්න පුළුවන් කියලා. පස්සේ මහා ශීක්‍රමයේ ආවට පස්සේ කරලා කරලා කරලා අද වෙනකොට දැන් අපි ඉන්නේ 2017 අප්‍රේල් 19 19 වෙනිදා වෙනකොට අද කුස්සියම්මලත් භාවනා කරලා කියනවා අපිට මේ මේ ධ්‍යාන தত্ত্ব තියෙනවායි කියලා. මම මේ කුස්සියම්ම කියන්නේ පාත් කරන කතා කරන එක නෙවෙයි. දහසක් සුමේ වැඩ කරන ගෑණියක් අපේ අම්මා මට මතක් වෙනවා. උදේ පාන්දර නැගිටින්න ඕනේ. රෑ 10 වෙනකම් අදින්න ඕනේ. ඒ ඔක්කොමත් කරන ගමන් අපි ළඟ ඉන්නවද? දරුවොත් හදන දරුවොත් වදන අම්මලා අද ධ්‍යාන භාවනා කර. ඒ ඒ යුග පෙරළිය විශේෂයෙන්ම සමාජ සංවික්ෂණයක් කරා මට මතක නැහැ මහත්මයාගේ නම. ඒ මහත්මයා කියනවා මේ අවුරුදු 50 ඇතුළත භාවනා දියුණුව ලංකාවේ. ඒකෙදී කියනවා දුර්මත පහක් තිබුණා බුද්ධ ජයන්ති වෙනකොට බුද්ධ ජයන්ති ඉවර වෙලා 2500 නෙවෙයි ඉවර වෙලා 1600 වෙනකොට ඒ පොත මුද්‍රණය කළා තිබුණා. ඒකේ කියලා තියෙනවා එදා මම හම්බ වෙලා කතා කරනකොට මට මතකයි මහත්තයා හම්බ වෙනවා. භාවනා කරන්න නම් මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ කියලා බහුමතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න ඕන නම් පැවිදි වෙන්න ඕනේ කියලා බතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න නම් අරණ්‍යගත වෙන්න ඕනේ කියලා මතයක් තිබිලා තියෙනවා. භාවනා කරන්න නම් දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. දැන් කාලේ ඉන්න කාලකන්ණි ගාව කවුරක්වත් නැහැ. ඒ නිසා ඒක කරන්න බෑ. කරනව නම් කරන්න පුළුවන් සමතේ විතරයි කියන මූලික මත පහක් එදා තිබිලා තියෙනවා ලංකාවේ. අවුරුදු 50කට පස්සේ මහත්තයා කියනවා අද ලංකාව දියුණු කොච්චරද කියනවනම් අද කුස්සියමලත් භාවනා කරනවා. ත්‍රිපිටකය දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. පැවිදිලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. සමතේ විතරක් නෙවෙයි විපස්සනාත් කරනවා. ඔය කියන සීල නැතිකම් අනම්මන දැඩි ප්‍රශ්නකට අරගෙන නැහැ. අද මේ වෙනකොට භාවනා කරන යුගයක් ඇවිල්ලා තියෙනවා කියලා යා පොත මුද්‍රණය කරා. එතකොට පේනවා එදා මේ ධාතුර නානත්තකාය නානත්ත සංජී ඉඳලා අපි අවුරුදු 50ක් ගෙවම් කරලා අද ඇවිල්ලා තියෙනවා නානත්තකාය ඒකත් සංජී වෙන්න පුළුවන් කියන විඥානත් හිතිය බාර ගන්න තැන. අපි සාක්ෂිකාරෝ. මේ කෙනෙක්වත් එහෙම ඒකට මැරිච්ච කට්ටිය නෙවෙයි දහසකුත් කටයුතු තීදි මේ කටයුතු කරලා මේ ඇත්තෝ ඉන්නව සාක්ෂි වෙන්න අපිට පුළුවන් ආහනපානේ එක දිගට තප්පර 10ක් 15ක් තියන්න. අපිට පුළුවන් පිම්බීම හැකිලිමේ එක දිගට තප්පර 10ක් 15ක් තියන්න. අපිට පුළුවන් එක දිගට වම දකුණු වශයෙන් පියවර 10ක් 15ක් තියන්න කියනකොට අපි දන්නවා ඒ ආනපානේ පවත්තන වෙලාවේ ඒ පිම්බීම හැකිලි පවත්තන වෙලාවේ ඒ සක්මනේ පවත්තන වෙලාවේ ඒකත් සංඥාවේ තියෙනවා නානත්කාය ඉතින් ඒකට අපි සාමාන්‍ය සමත කට්ටිය නැත්නම් සමත භාවනාදි කියන ඕක එච්චර ලුක නෝක උපචාර සමාධි නියමය ගණන් අර්පණ සමාධිය කියලා. ඒක නිසා ධ්‍යාන ලබන්නේ ඔය ඉතින් කිට්ටු කරලා තියෙන ඒනට ඕව ගණන් ගන්න බෑ. ධ්‍යාන ලැබුවා ඊම නෑ අම්මේ රැස්වි දෙනවා උඩින් යන්නේ මේ වතුර උඩත් ඇවිදින්න පුළුවන් කියලා මා විකාර කතා කරනවා. ඒ තරම මේක බයක් කරලා ඒක හුඹස් බයක් ඇති කරලා. ඒක නිසා පුදුම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මම ගිහිල්ලා භාවනා කරපු ස්වාමීන් වහන්සේ Taman ආශික පොතේ in this very life කියන පොතේ විපස්සනා ධ්‍යාන කියලා පරිච්ඡේදයක් දැම්මා. ඒකල කිව්වොය සමත කට්ටියට මේක බුද්ධින්න වෙලා නැහැ. කොයි වෙලාවකෝ අරමුණට මුණට මුණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් එකම අරමුණේ හිත මගේ තියෙන කියලා යෝගාවචරය දන්නවනම් ඒක ඒකත්වතාවයි තමයි. ඒක තප්පරයක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන් අර්පණා වෙන්න පුළුවන් උපචාර වෙන්න පුළුවන් කෘත්‍ය වශයෙන් සමානයි කියන. ඉතින් ඒ මත තමයි මේ ධර්ම දේශනාව ඉදිරියට යන්නේ. අපිට කොයි වෙලාවක හරි කියන්න පුළුවන් නම් මම මේ වාඩි වෙලා හිටිය විනාඩි 10ක විනාඩි 10න් මම ඉඳගෙන ඉන්න බව දැනගත්තයි කියලා ආන්න එක තමයි ඒකත් සංඥාව කියලා කියන්නේ. මම වාඩි වෙලා හිටියේ විනාඩි 10 මෙච්චර ගාණක් ආස්වාද ප්‍රසාර කරලා මම ඔක්කොම දැක්කා. නැත්නම් මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසආස විනාඩි 5ක් කියන්නකො. විනාඩියක් කියන්නකො. මේකට කියනවා ඒකත් සංඥාව කියලා. ඉතින් මේකම දිනු කෙරුවයි කියලා හිතන්න. මේකම දිනු කරනකොට ඒ කෙනා මේ ආනාපානෙ හිත තියාගෙන ඉන්නේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාස ප්‍රසවාසයේ ගලපමින් හරි ප්‍රයත්නයකින්නේ. ආන්නේ ප්‍රයත්න කරන තාක්කල් ඒ සමත වශයෙන් නම් කියනකොට කිතකි විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානට සම අර්පණා වශයෙන් සමාදලාගෙන විපස්සනා කරන කට්ටිය කියනවා මෙනෙහි කරමින් හෝ අරමුණේ නැවත නැත හිත යොදවමින් හෝ එකම අරමුණේ පවත්න්න පුළුවන් නම් අර්පණා වශයෙන් නොවුනට ධ්‍යානකට සම නොවුනද කෘත්‍ය සම්පාදනය වෙලා තියෙනවා විතක්ක ਵਿਚාර සහිතව මම දැන් මෙන්න මේ පාර දිගේ ගියේ මම ගියේ ආනපාන දිගේ මම ගියේ පිම්බීම ඇකිලිම දිගේ. මම ගියේ වම දකුණ දිගේ කියලා යාට සපේලා උත්තර කියන්න පුළුවන්. එතකොට එයා දන්නවා නානත් කායති වුණාට හිත ඒකාත්ම භාවයටපත් වෙලා හිතනද ඊට පස්සේ මෙයා එනවා වෙලාවකට මෙනෙහි නොකරමින් විස්තර වශයෙන් නොදැනීමෙන් ඒත්ම මානපණ ඉන්න බව දන්න. ඒ වෙනතම මම ඇවිදිනවා. මෙනෙහි කරන්න ඕනේ අනායාසයෙන්ම සක්මන වෙනවා. මම හොඳටම දන්නවා මේක මෙච්චර මේ පෙරලින් ඉඳලා එහා පැත්තට යනකම්ම සක්මනේමයි හිත තිබ්බේ. හැරලා එනකම සක්මන හිතමුණක. එතකොට විතක්කයෙන් තොරව මෙනෙහි කිරීමකින් තොරවත් මේ වැඩේ කරන්න පුළුවන් බවටපත් වෙන්නේ මෙනෙහි කරමින් භාවනා කරලා පස්සේ තමයි. ඒ නිසා යෝගාවචරය මෙනෙහි කරමින් භාවනා කළ වෙලාවක් දැනෙනවා නම් මට දැන් මෙනෙහි නොකරම ආනපානෙත් එක්ක සුවද වෙන්න පුළුවන්, මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන්, ආද වෙන්න පුළුවන් කියලා මෙනෙහි නොකර යන්න ගන්නවා. අන්තිමට ගියාට පස්සේ ආනපන මේ විදිහට තියා හිටිට පස්සේ මේ යෝගාවචරයට එනව වෙලාවක් මේ ආනපන සිුම් වෙනකොට අර ආස්වාසය සහ ප්‍රස්වාසය අතර තිබුණු වෙනස්කම නැති වෙලා ආස්වාද ප්‍රස්වාසය දෙකම සම වෙන්න පටන් ගන්නවා. ඒ නිකන් කහ කුඩුයි සුද්භාල් කුඩුයි දෙකක් වෙන් වෙන්ව තිබුණු භාජන දෙකක් යන කලවම් කරා වගේ. ආල් කුඩුයි කහ කුඩුයි කලවම් කරුවා වගේ මැද තැනකට එනවා. එතකොට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්නත් බෑ. එතකොට ਵਿਚාරයක් නැහැ. හැබැයි හොඳට ඕම දන්නවා වෙන් කළ ගන්න බැරි වුණාට සතිය කැඩලා නැහැ. මම ඉන්නේ ආනපාන. හැබැයි අර ඉස්සර වගේ කැඳේ ගැළබෙහිදුවා වගේ විස්තර නැහැ. හැබැයි ඒක වැටිල්ලක් නෙවෙයි. සතිය නැතිවීමක් නෙවෙයි. මේක වෙන්න පුළුවන් එකක් කියලා එතකොට කියනවා ඒකත්ත කායා නානත්ත් සංඤී කියන පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට ගියා වගේ සමත පැත්තෙන් අපි වචන ටික ණයට ගත්තොත් ඒ යෝගාවචර කියනවා මෙනෙහි කිරීමකින් තොරව මේ අරමුණේ අස්තර විස්තර මොනවාක්වත් නැති වුණාට මම ඉන්නේ අරසාවේ. මම ඉන්නේ සතිය. මම ඉන්නේ ආනාපාන ඇතුලේ කියන ඒ හැඟීම යෝගාවචරයට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මම මේ පෙන්වන්න හදන්නේ ඒක මේ ඊගාවාත්මෙන එකක් නෙවෙයි. මේ ආත්මෙදීම අත්දකින්න නැත්තෝ ඉන්නවා. භාවනා කර කර යනකොට වැඩි අරමුණත් එක්ක විස්තර නැති වුණාට උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඔසවනවා යවනවා තබනවා කරනවාද ඔසවනවා තබනවා කරනවාද වම දකුණ කියන එක දන්නේ නැහැ. ඇවිදින බව දන්නේ. අනායාසයෙන් ඇවිදින බව දන්නවා. අන්න එතෙන් යනකොට ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා. හිත වැඩි ව්‍යාවෘත වෙලා නැහැ වැඩි. අන්න එතකොට කියනවා නානත්ත කාය ඒකත්ත කාය නානත්ත සංඤී කියලා. ඊට පස්සේ දවසක් ඇවිල්ලා ආනපනෙ නොදැනීම යන. පිම්බි මැකිල නොදැනීම යන. එතෙන් සක්මන් කරනවා කිසිම ප්‍රයත්නයක් කරන්න ඕනේ නැහැ. තමන්න තේරෙනවා. ගාඩියට වෘත්තීයම ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ පදවනවා මම සයිඩ් සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. චෝෆර් ඩ්‍රිවන් කාර් එකක් තියෙනවා. මම එනවා මට දැනගන්න ඕනේ ඩ්‍රයිවර් මාව ගෙනියනවා. ඩ්‍රයිවර් මට විශ්වාසයි. ආන්නේ වගේ නිකන් වාහනේ ඉඳගන්න එක විතරයි තියෙන්නේ. එයා මාව වැරයි යනවා. ආන්නේ වගේ තමයි තේරෙනවා මේ සක්මනට ගියාට පස්සේ ඉබේම කටයුත්ත වෙනවා. පරියංකේට ගියාට පස්සේ කොච්චර හරි එක හුස්ම දෙක දකින්නකොටම හිතේ එහෙම තැම්පත් වෙනවා. පිම්බීම හැකිලිම දෙක තුන දකින්නකොටම ඉස්සර විනාඩි 45ක් උත්සාහ කරන්න ඕන එකනට. විනාඩි 35ක් උත්සාහ කරන්න ඕන එකනට ඉඳ ගන්නකොටම පරිසර සාධක හොඳ නම් තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් අර ගුරුසු ආනපානේ ඉඳලා ඉව සියුම් වෙලා සූක්ෂම වෙලා අති සූක්ෂම වෙලා යනකන් මේ ශේස්ත්‍රයට ਸਰවචන්සේ දෙන්නේ රූප ලෝකේ කියන නම. ඒ රූප ලෝකයේ ධ්‍යාන හතරක් කතා කරනවා පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියලා. හතරවෙනි ධ්‍යානයේ පළවෙනි ධ්‍යානයේ තියෙන වෙනස එක පැත්තකින් බැලුවොත් පළවෙනි ධ්‍යානයේදී ආනාපාන බොහොම ගොරෝසුවට වැටෙනවා. හතරවෙනි ධ්‍යානයේදී ආනාපානෙ පේන්නෙම නැහැ. ආසල් ප්‍රසාසෙන් තොරයි හැබැයි හොඳටම දන්නවා මේ ආවේ ගොරෝසු තැන්ලා සියුම් කරමින් එතෙන් ගියාට පස්සේ එතකොට ඒකත්ත කාය ඒකත්ත සංඤ්ඤය කියන විදිහට පුදුම උපේක්ෂාවක් හරියට මහා මොහොතේ රැළ නතර වුණා වගේ නිටතරම රැළ ගහන මහා මොහොත නිකන් තන්නි කර පිරිසිදු වතුර තියෙන කරදිය පොකුණක් වගේ ලස්සනට ඡායාව පේන්න පටන් අර ගන්නවා. අන්න එතෙන් ගියාට පස්සේ යෝගාවචරයා සතිය පිහිටුවා ගන්න යම් අරමුණක් නිමිති කරා නම් ඒ නිමිත්ත සම්පූර්ණයෙන්ම ගෙවිලා. හැබැයි හොඳටම දන්නවා සතිය කැඩලා නැහැ. අරමුණ නැතුනට ප්‍රශ්නයක් නැහැ. මට සමාධිය කැඩිලත් නැහැ. කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ රූපේ ආරම්මණයක් කියලා නැත්නම් ආරමුණු කරන දෙයක් කියලා එහෙම නැත්නම් මේ නිමිත්තක් කියලා දෙයක් නැති වුණාට සතිය කැඩලා නැහැ කියන එක යෝගාවචරිකුට හේතු ගන්න ගන්න පුළුවන් නම් එයා මේ රූප ලෝකය ගෙවම් කරලා අරූප ලෝකෙට යන්න භාවනාවේ වශයෙන් සුදුසුකම් ලබනවා. ඒක භාවනා ලෝකේ සමත භාවනා ලෝකේ කියන්නේ අප කසින භාවනාවක් ගත්තොත් නීල කසිනේ කියලා නිල් පාට අඟල් 18ක් විතර රවුමක පිටියක ඉල්ලලා ඒක දිහා බලාගෙන ඉඳලා අපි මේ ධ්‍යාන භාවනා හරහා නීස කසින භාවනා හරහා ධ්‍යාන භාවනා කරගෙන යනවායි කියලා හිතුවොත් මේ රූප මට්ටමේ අරූප ධ්‍යානට යනකොට කියන්නේ එතන හිස් ඒ කසිනේ නැත්තම් එතන තියෙන අවකාශය අරමුණු කරනවා. කසිනුක් ගහටම අවකාශය කියලා එකට කියනවා. මේ කසින බල බල හිටපො කසින එතන නැත්තම් මොකද්ද තියෙන්නේ? ආහන්නේ අවකාශය අරමුණු කරනවා. ඒ කියන්නේ බල බල හිටපො ආනාපානේ නැහැ. නමුත් නැති හිස්තන අවද මේ අවධානයට ලක් වෙනවා අරමුණක් වෙනවා. ඉතින් මේක මේ භෞතික විද්‍යාඥයෙකුට අල්ලා ගන්න බැරි එකක්. අපි අපිටත් අල්ලන්න බෑ මොකද අපිත් භෞතිකයි. අපි අපි හිතනවා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම අරමුණක් තියෙන්න ඕනේ කියලා. දැන් ඇත්ත පටන් ගන්නකොට අරමුණක් තියෙනවා මේ පොඩි දඩුව නැගිටිනකම් උඩ දඬුවට ගහලා දෙනවා. නමුත් ඒකට යන්න පුළුවන් වුණාට පස්සේ ආය දඬුවට ගහන්න ඕනේ නෑනේ. හැරමිටි ඕනේ නෑනේ. ඌ පයින් ඇවිදිනවා. ආන එතෙන් දෙනකොටත් කිව්වොත් එහෙම නෑ නෑ ඔබ දඬුවටේම ඉන්න ඕනේ ඔබ මේ හැරමිටියම අරගෙන යන්න ඕනේ කියලා ඌගේ වර්ධනයක් එන්නේ නෑ. අන්න මේ අරමුණකින් පටන් අරගෙන අරමුණ ගෙවම් කරන බව දන්නා තාක්කල් අපිට කියද හැකි මේ අපි යන විග්‍රහය හැටියට පටිසන්ධි විඥානේ මේ තමන්ගේ විඥාණය රූප ලෝකේ ගොරෝසු තැන සිට සියුම් තැන දක්වා යනවා. දන්නා තැන සිට නොදන්නා තැනට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට යනවා. කවදා හරි හිතනද මුත්තට කමටාන සුද්ධ වෙලා මේ විච්චි සංගතිය දැනගෙන ඒ අරමුණ නැති තැනටම ආවට පස්සේ ඒත් කලබල වෙන්නේ නැත්තම් ඒත් චෝදනා කරන්නේ නැත්තම් ඒත් අව탁සීරු කරන්නේ නැත්තම් ඒත් හිතනන්නත්තර වෙන්නේ නැත්තම් ඒත් නින්දට වැටෙන්නේ නැත්තම් ඒ යෝගාවචරය කවදාරි වාර්තා කරાવી මම මේ මහානපාන දිහා බැලුවා උදාහරණයක් වශයෙන් ටික වේලාවක් යනකොට මට ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවන් වුණා මම දන්නවා දැන් ආනාපානෙත් නෑ මොනම අරමුණක්වත් නෑ හිස් තැනක විශාල අවකාශයක ශූන්‍ය තැනකට වෙලා ඉන්නවයි කියලා මේකට මෙන්න මෙහෙම උපමාවක් සරුවඥාන්සේ ගෙනහැර පානවා සමාල්ලාට ඒක ඉතින් උදව් වෙන්න ඉඩ තියෙනවා. හිතන්න කියනවා සිව් මැදුරු කවුලක්. කවුලුවක්. ඒ කියන්නේ රජුරන්ගේ මාලිගාවේ හත්වෙනි තට්ටුවේ තියෙනවා. උඩම මැදුම් මේ බැලුම් ගයක්. ඒකේ හතර පැත්තටම කවුලු තියෙනවා. ඉතින් රජුර උඩට ගියාම රාජධානියේ සෑහෙන ප්‍රදේශයක් දකින්න පුළුවන්. දැන් ඔය ලොකු ගොඩනැගිලි වල වතුර ටැංකියක් තියලා තියෙනවා දැකලා තියෙන්නේ. ඒක තමයි සිව් මැදුරු කවුලුව දැන් තියෙන. මුදුන උඩම නිකන් තියෙන. අන්න ඒ වගේ හිතන්න උඩට ගියාට පස්සේ සිව්මෙදුරු කවුලක් තියෙනවා. ඒකේ දවස්වල තියුණු મંદિરවල තිබිච්ච දෙයක් ඒ තරම් බයෙන් ඉඳලා තියෙන එකයි ඔය ප්‍රශ්නේ. කෙසේ නමුත් බුදුහාමුදුරුවෝ අහනවා දැන් මහණෙනි නැගෙනහිර කවුළුවෙන් ඉර පායන එළිය වැටුනොත් බටහිර කවුළුවේ පිටියට හෙවන මේ අවුව වැටෙනවනේ. නැගෙනහිර කවුළුවෙන් ආලෝකය එනකොට බටහිර කවුළුවේ ආලෝකය වැටෙනවා. හොඳයි මහණෙනි. දැන් එතන ඒ බිත්තිය නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් ඒ ආලෝකයේ ගිහිල්ලා බිම වැටෙනවනේ. මාලිගාවේ එහා පැත්තේ බිම වැටෙනවා. ආලෝක වැටෙන දැන් අපේ පේන්නේ බිත්තිය නෑ. බිත්තිය කඩලා. එහා පැත්තේ. හොඳයි මහන්නේ එතන පස් නැත්තම් මොකද කරන්නේ? පස් අයින් කළා අයින් කළා අයින් කළා ගියොත් එහෙනම් අඩිය පස්සේ අර තියෙන වතුරේ හම්බෙයි. වතුරේ ආලෝකේ වැටේ. දැන් මෙතන වතුරත් අයින් කෙරුවොත් මේ ඡායාව වැටෙන්නේ කොහෙද කියලා අහනවා. අවකාශයේ ආලෝකය වැටෙනකොට ලපයක් හිටින්නේ නෑනේ. බිත්තිය දුණා බිත්තිය වැටෙනවා පොර්සි වුණා පසේ වැටෙනවා ඊට පස්සේ වතුර වතුරත් නැත්තම් දැන් අහනවා මේ ආලෝක ලැබෙට මොකද උනේ කියලා ඒක දැන් අද කාලේ හැටියට කියනෝ නම් කියන්න තියෙන්නේ අපි තව පැය දෙකකින් අහස දිහා බලන්න අහස තන්නි කර අන්ධකාරණේ අපිට පේන්නේ නමුත් ඒකේ ඉර සම්පූර්ණයෙන් පායලා තියෙන්නේ ඒක ඒක පරාවර්තනය කරන දෙයක් නැත්තම් අපිට පේන්නේ ආලෝකේ ආකාශයේ අන්ධකාරයේදී මොනවා හරි පරාවර්තනය කරන දෙයක් තියෙනවා මුළු දැන් අවකාශයේ 100%ක්ම ආලෝකේ මම පරාවර්තනය කරන දෙයක් නැහැ. නැති තාක්කල් අප කියනවා අන්ධකාරය තියෙන කියලා. එතන අන්ධකාරයක් නැහැ. එතන ආලෝක තරංග තියෙනවා පරාවර්තනය කරන දෙයක් නැහැ. මේක අපිට කවදාකවත් අපේ මනසට ගොදුරු වෙන්නේ නැහැ අපිට ගොදුරු වෙනවා තාරක අපිට ගොදුරු වෙනවා චන්ද්‍රිකා ඕන දෙයක් හිස්තන පේන්නේ. ඒ වගේ තමයි සිව්මැඳුරු කවුලුවකට නැගෙනහිරින් එන ආලෝකය බටහිර පිටියේ තිබුණොත් වැටෙයි. බටහිර පිටියේ නැත්තම් පොළවේ වැටෙයි. පොළව අයින් කෙරුවොත් එතන තියෙන වතුරේ වැටේ. වතුරත් නැත්තම් මොකද වෙන්නේ? අපි කියන්නේ ආලෝකය නැති උනායි කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ආලෝකේ තියෙනවා ඒක පරාවර්තනය කරන්න තැනක් නැහැ. මේ අපේ ඉඳුරන්ට අහුවෙන්නේ අර යමක් තියෙන තාක්කල් තමයි ආලෝක තරංග ගිහිලා වදින දෙයක් තියෙන තාක්කල් ඒක පරාවර්තනයක නැති වුණාට පස්සේ අපේ ඉඳුරන ගොදුරු වෙන්නේ ඒක අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක්, තුච්ච දෙයක්, රිත්ත දෙයක්, ශූන්‍ය දෙයක් විදිහට පේන්නේ. නමුත් එතන නිරූපණයක් නැතිකම විතරයි තියෙන්නේ. පිළිඹිබුවක් නැතිකම විතරයි තියෙන්නේ. රූපක ස්වරූපයෙන් පේන්නේ නැති එක විතරයි තියෙන්නේ. අපේ හිතේ විඥානයේ අන්නේ එහෙම තැනක් තියෙනවා. ඔය මොනම රූපයක්වත් ඇවිල්ලා වදින්න බැත්තරක්. නැත්නම් රූප ලෝකේ ඉවර කරපු තැනක් ඒකට කියන්නේ අවකාශය කියලා. උදාහරණයක් වශයෙන් මම එදා කියපු විදිහට අපි මේ මුළු ශාලාවම හයිඩ්‍රජන් බැලුම් වලින් පිරෙව්වොත් ඒ බැලුම් හැමතැනම පාවි පාවි තියෙයි. නමුත් දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒ බැලුම් හුලං ගියාම ඒව බිමට පාත් වෙච්චාම අපිට අවකාශය පේනවා. නමුත් බැලුම් තියෙන වෙලාව අපිට පේන්නේ බැලුම් විතරයිනේ අවකාශය පේන්නේ නැහනේ. නමුත් අර අවකාශයේ පින්නුවට පස්සේ ආයෙ බැලුම් ඇරියට කිය ඇරියොත් කියත හැකි දැන් ඔය බැලුම් දෙකක් අතර තියෙන අවකාශය බලන්න පුළුවන් ද කියලා. අනේ එදාට තේරෙනවා. තියෙන තියෙන වස්තු, තියෙන තියෙන දේවල් පරිච්ඡින්න කරලා තියෙන අවකාශය. ඉන්නේ අවකාශයේ දකින්න දවසේ එනකොට අවකාශයේ දකින්න ලෑස්ති වෙන දවසේ එනකොට ඒ යෝගාවචරය රූප ලෝකේ ගෙවම් කරලා. ඒ කියන්නේ ආනපානෙ ගෙවෙන්න ගෙවෙන්න එයා දන්නවා අකරතැබ්බයකට වැටෙනවවත් පාර මතක නැති වෙලාවත් නිින්ද යෑමක්වත් නෙමෙයි භාවනා දියුණු වීමක් වෙන්නේ කෙලස් අඩු වීමක් වෙන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. නමුත් මේ භෞතික ලෝකයේ දේවල් රැස් කරපු අපට මේ භෞතික ලෝකයේ දේවල් නැතිවීම දකිනකොට හොම්බ ගන්න බැරුව යනවා. ඔන්න heart attack කියන. ඔන්න කොලෙස්ටරෝල් නගිනවයි කියන. ඔන්න ගිඩිනස් වෙනවයි කියනවා. මොකද අර දන්න තේරම ගෙවි ගෙවි යනකොට කාටද පුළුවන් මේකට අනුග්‍රහ කරන්න? රූප ධර්මය අධ්‍යා බලලා රූප ධර්මයේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න භවනා දියුණු වෙනවා. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ප්‍රතිපදාවේ දියුණුවක් ඒකටයි මේ සතිය ගන්නෙ. ඒ නිසා මේක නැති වෙනකොට කලබල වෙන්න එපා. මේක භාවනාවේ දියුණුවක්, මේක භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා මේකට ප්‍රමෝදයක් පහල කරන්න පුළුවන් නම් එයාට ඉදිරි ගමනක් තියෙනවා. ඒකට සරුවචනසිය අංගුත්තර නිකායේ සඳහන් කරලා තියෙනවා. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා න අනාරම්මනා. තස්මින් යේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. මහනි ලෝකේ උපදින තා කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුව. අරමුණක් නැතුව නෙවෙයි. එනිසා යම් කෙලෙසක් නියෝජනය කරන අරමුණක් තියෙනවද? ඒ අරමුණ ගෙවම් කරනවා කියලා කියන්නේ කෙලෙස් ගෙවම් කරනවා. ඉතින් ඉන්සාවට කියන්න වෙනවා ආනාපාන කියන්නේ කෙලෙසයක්. ආනාපානිය අල්ලගෙන සතිය පිහිටවලා ආනාපානිය ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවෙනවා. ඉතින් කාටද පුළුවන් ආනාපානිය ගෙවෙන්න ගෙවෙන්න මේක දියුණුවක්. මේක ප්‍රගතියක්. මේක මේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යෑමක් කියන එකට අනුග්‍රහ කරන්න අපේ අම්මලා තාත්තලා කියලා දෙයිද අපිට මේක? අපේ පන්ති කාමරේ අපේ ටීචර් අපිට කියලා දෙයිද මේක අපිට? මොනම ගුරුරෙකුටත් මේක වර්ණ ගන්න පුළුවන් ද ਸਰුවච්ච වහන්සේ ළමකට ඇර. ජීවත් වෙද්දිම අපි යම් රූපයක් කළා නම් අපි ප්‍රතිබිම්බේම આવනවා. නිමිති කරනවා. අරමුණු ගන්නවා. ඊට පස්සේ රූපේ ගෙවෙන කම්ම බලනවා. ඒක සිද්ධ වෙන්නේ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිතිය අනුපුබ්බ ප්‍රතිපදා විදියට. ටික ටික ටික ටික ගෙවෙනවා. <coughs> අපි කරන්නේ ටික ටික ගෙවෙනකොට හයියෙන් හුස්ම ගන්න. දැන් හුස්ම ටික නැතුව මැරෙන්නොත් එහෙම මොන කරන්නේ? එහෙම නැත්නම් මේ කය ගෙවිගෙන යනකොට පොඩ්ඩක් අතගාලා බලනවා ගේ ට්‍රිට්‍රීට් එකට එනකොට දිනුන පාර්ට්ස් ටික ඔක්කොම තියෙනවද දැන් හිට ගෙදර යනකොට නැත්නම් මේක ගෙවිලා ගියොත් එම් මොකද කරන්නේ ඉතින් අතගාලා බලනවා පාර්ට්ස් ඔක්කොම තියෙනවද කියලා තියෙනකොට හරි සතුටුයි ආයෙත් කුණු පංචස්කන්ධය හම්බුණා මුත් මේ ගෙවීමට අනුග්‍රහකරන කාට හරි පුළුවන් වුණොත් හිතන්න වෙලාවක ප්‍රමෝදයක් ඇති කරන්න පුළුවන් කියලා මේ ගෙවීම සිද්ධ වෙන්නේ භාවනා දියුණුවකට රූප ලෝකේ ගවන් කළ අරූප ලෝකයට යනවා. ඒක සරුවචනාංශේ පොට්ටපාද වගේ සූත්‍ර සඳහන් කරනවා. භාවනා නොකරන මනුස්සයාගේ කය නැත්නම් භාවනා නොකරන මනුස්සයාගේ අත්භාවයට කියන්නේ ඕලාරික අත්පටිලාභෝ චාතුම්මහා භූතිකෝ කබලින්කාරහාර භක්කෝ. අපිට මේ තියෙන මේ අපි දකින මේ හොල්මන් කය චාතුම්මහා භූතිකයි ඕලාරික ආහාර හපල කන ආහාර කන ශරීරය. රූප ලෝකෙට ගියාට පස්සේ ඒකට කියන්නේ මනෝමය කායෝ අහිනින්ද්‍රියෝ. හිතට පේනවම දැන් ඉඳගෙන ඉන්න බව. මේක තනිකර මනෝමයයි ඔක්කොම ඉඳුරංගේ හැව නැල්ල තියෙනවා ඇත් දෙක වහගෙන ඉන්නකොට. ඇත් දෙක වහගෙන අපි හොඳට අරමුණේ ඉන්නකොට දැන් අරමුණ ගෙවුනට මං ගෙනාවු සෙට් එක තියෙනවනේ වෙලාවේ නිකන්. ඒ ඡායාව තියෙනවනේ තාමත් හිත මනෝමය ලෝකේ තියෙන. හැබැයි ඒ තියෙනකොට බලනින්න අරමුණ ක්‍රමයෙන් ගෙවෙනවා. ඒතර යෝගාවචරයට කවදාකවත් බෑ ඒකට අනුග්‍රහ කරන්න. කාය ආසාව තියෙන කෙනාට. ජීවිත ආසාව තියෙන කෙනාට. එයා දන්නවනම් මේ ඕලාරික අත්පටිලාභයේ තියෙන තාක්කල් මනෝමය අත්පටිලාභයට යන්න බෑ. මනෝපිය අත්පටිලාභේ ඉන්න තාක්කල් ඕලාරික අත්පටිලාභ ගැන හිතන්නත් එපා. හිතපු ගමන් අර මනෝලික අත්පටිලාභේ ආයේ ඕලාරික වෙනවා. ඒ වෙනුවට මනෝමය අත්පටිලාභේ ගිවං කරලා සංඥාමය අත්පටිලාභයට යන එක තමයි කියන්නේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකෙට යනවා. එතකොට තමයි තේරෙනවා මේ පේන දේ, ඇහෙන දේ, දකින දේ, හුස්ම සියලු දේ හුදු සංඥාවක් විතරයි. ඒක රණ්ඩු කරන්න තරම් දෙයක් ඇත්තේ නෑ. තාමත්ම කොටිම්ම කියනවා නම් මුළු ලෝකෙම සංඥාවක් විතරයි. ආන්නේ මට්ටමට එන්නේ ඉස්සලා පේනවා මේ මුළු ලෝකෙම හිස් දෙයක්. එහෙම නැත්නම් ආනාපානෙත් නෑ. බැලූ බැලුවට හිස් තැනක් කියලා. ඉතින් ඒකට මේ කාම ලෝකේ ජීවත් වෙච්ච මනුස්සයා එකතු කිරීම ඉගෙන ගත්ත මනුස්සයා රැස් කිරීම එකතු කරගත්ත මනුස්සයාට හිතෙන්නේ මේක විශාල කාලකන්නිකමක් තුච්චකමක් රිත්තකමක් අනාත්ම ගතියක් මේක අභාග්‍ය සම්පන්න දෙයක් කියලා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරන මේ අනාත්ම ලක්ෂණේ වැටහෙන ක්‍රම පහක්. තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ අපි ආසාවෙන් බලහිට මේ කය අපිට පේන්න පටන් ගන්නවා හිස් දෙයක් කියලා. තුච්ච දෙයක් කියලා. ශූන්‍ය දෙයක් කියලා. අනාත්ම දෙයක් කියලා මේක අනුන්ට අයිති දෙයක් කියලා. ඒකට පේන්න තියෙන කයෙහි බුදු සංඥාවක් විතරයි. ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ ආනාපානෙ ගෙවිලා ඒක හොඳට බලනකොට තේරෙන ඕන කෙනෙකුට ඒ ආනාපානෙ ගෙවෙන සරල සමාන්තරව Taman තිබුණු ශාරීරික ගොරෝසුකම් එන්න එන්න ගෙවෙන. ශරීරේ තියෙනවා තැම්බිච්ච විඤ්ඤා කැලලක් වගේ තිබුණට ගන්න දෙයක් නැහැ. මේන් එහාට ගිය ගමන් හිස්කම පිළිගත්ත ගමන් මේ පැත්තෙන් එන ලස්සන ප්‍රහාරයක් තියෙනවා. විඥානය කියන ඔබ කැමැති තියෙන වෙලාව භාවනා කරනද නැතිලා භාවනා කරනද කියන මේ දෙක අතර ප්‍රශ්නයක් එනවා. ආන ආනපානෙ පෙනිපෙනි ආන සතිය පවත්තන එකද හොඳ? එතන ඒක සම්පූර්ණයෙන් ගෙවිලා ගිහිල්ලත් සතියේ මුකුත් වෙලා නැහැ. හිස්තනේ සතිය පවත්වන්න පුළුවන්ද කියන අහනකොට මානව ප්‍රජාව 100ට 100 50ට 50ට දෙකට කැඩලා තියෙනවා. සමහරු ආනාපානේ පෙනීමෙන් භාවිතා කරන භාවනා කරන්න කැමතියි. සමහරු නොපෙනීම හොඳයි කියලා කියනවා. නොපෙනීම හොඳයි කියන එක කරන්න පෙනීම කරදරයක්. පෙනීම තියෙන එක කරන්න නොපෙනීම කරදරයක්. ඇලන් මැටින් රාමේදී බණ කියනකොට ඔතෙන් ගියාට පස්සේ ධර්ම සාකච්ඡාවේදී යෝක මතු වුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් වශයෙන් මතු වුණා. මොකද ඔබ වහන්සේ කියන විදිහට අපි නොපෙනී යන තැනට යනකම කරගෙන ගිහිල්ලා අපි නොපෙනී යන හිස් තන, තුච්ච තන, රිත තන අවබෝධ කරා. ඒකේ මොකක්ද තියෙන වැරද්ද? ඒක අමාරුවෙන් ලැබිය යුතු දෙයක් නම් ඒකේ මොකද්ද තියෙන වැරද්ද කියලා. ඉතින් මං අහුවා එතකොට දැන් අපි කවදා හරි ඔන්න ඊයේ භවනා කරනකොට මම නැති තැනටම ගියා. අද ඒකට යන්න බැරි වෙච්චාම මේක පිළිබඳ කනගාටුවක් එනවනේ. මං ඊයේ ගියා අද බැරි වුණයි කියලා. ඕක තමයි ඒකේ තියෙන වැරද්ද. ඊයේ නම් නැති වෙන තැනටම ගියාව සමහර කියන්නේ මං අවුරුදු 8කට ඉස්සෙල්ලා භාවනා කරද්දි මොකුත්ම නැති වුණා. අනේ ඊට පස්සේ බබෙක් හම්බුණා. අනේ මාත්‍ය කකුල ගන්නවනේ. අනේ අරක නැහනේ ඔන්න ඊට පස්සේ අවුරුදු 8කට පස්සේ ඔන්න අද තමයි ඒකට ආවේ කියලා කනම්මනම් කියන්නේ. ඒ වගේ අපි ඒ නැති භාවයේ අගය කරන වෙලාවක් තිබුණොත් ඒක දියුණුයි කියලා හිතුනොත් ඒක නැතිවීම දුකක් වෙනවා ඊට පස්සේ. අපි හිතමු ඇති භාවය ගැන කල්පනා කරන කෙනෙක් ඉන්න කියලා අපෝ නැතිවීම මහා නාස්තික දෙයක්. හුස්මම තියව කියලා එයාට මේ නැතිවීම ආපු ගමන් බයක් ඇති වෙනවා. නින්දට වැටෙනවා. ගැස්සිලා අතාරිනවා. එහෙම නැත්නම් හිතනවා භූත දෝෂයක් කියලා. ඒ හිස්තැනට පුදුමාකාර බයයි. ඒකේන භාවනා ගෙවිගෙන යන්න යන්න ඉදිරියට යන්න යන්න Taman හරියට සරුංගලයේ නූල කල්ලගේ සරුංගලයක් වගේ වෙනවා. ආතන මොකුත් නැහැ අපි දැන් කියන්නේ ඇඩ්‍රස් නැතුව යන. පුදුමාකාර බය. ඉතින් මේ හොල්මන මේ ඇති දේ ඉඳලා නැති වෙලා ගියාට පස්සේ මේ අලුතෙන් උපයාගන්ත නැති දේට ප්‍රේම කරුවොත් ඒකෙත් දෝෂයක් තියෙනවා. ඇති දේට ප්‍රේම කරුවොත් ඒකෙත් දෝෂයක් තියෙනවා. අන්න ඒ දෙක මේ ඇති බව සහ නැති බව ඉති මොකද දුරදිග ගැන කතාවක් ඕක ආස්වත සාස්වත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය ආස්තික වාදේ නාස්තික වාදේ කියලා ලෝක හැමදාම ඕකේ දෙකට බෙදලා තියෙනවා. ඒක ਸਰවඥාන්සේ කොට්ටි ස්වාංශයට සඳහන් කළා තියෙනවා කොට්ටිද ද්වයන් පටිච්ච උපජ්ජති කොට්ටිත ලෝකෝ මේ ලෝකේ එක්කෙනෙක් ඇති කියන පැත්තේ ඉන්නවා අනික නැති කියන පැත්තේ මේ දෙක අතර තමයි සදාර්ථනික සටන දෙන යෝගාවචරය දෙකටම මදි වෙනවා. භාවනා කරන්න කරන්න නැති වෙනවා. ආයසරයක් එක ඇති තත්ත්වයට ආය නැත්ත්වයට මේ දෙකෙන් මොකද්ද මං කරන්න ඕනේ කියන එක විඥානයේ විසින් ඇති කරන දේ තමයි මූලික වශයෙන්ම මේ දේ ඇති දේට විරුද්ධව නැති දේ යුද්ධ ප්‍රකාශ කරනවා නැති දේට විරුද්ධව ඇති දේ යුද්ධ ප්‍රකාශ කරනවා ඒ නිසා අවකාශයේ තේරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා මේ හිස්තැනට හිත යම් ආකාරයකට කමඨාන සුද්ධ වෙලා ප්‍රමෝද වෙලා භාවනා කර කර යනකොට ඒ යෝගාවචරයට අනිවාර්ය සැකයක් එනවා. භාවනාවේ වඩා දියුණුව තියෙන්නේ අරමුණු ලාවට පේනකොටද එහෙම නැත්නම් අරමුණු ඇත්තේම නැතිකොටද කියලා හිත ඇතුලේ දිගිඩියක් ඇති හිත ඇතුලේ දෙතෑවර ගතියක් ඇති වෙනවා මෙන්න මේකට තමයි විඥානය කියලා කියන්නේ. ඇති සහ නැති දෙක අතර දෙපිරිසකට බෙදලා ස්ප්ලිට් ඇන් රූල් කියලා කතාවක් තියෙන සුද්ධ අපිව පාලනය කෙරුවේ සුද්ධ අදත් කරන්නේ එච්චරයි. මොකක් හරි ජාතියකට ගිහිල්ලා ඒ දෙකොල්ල දෙපැත්තට කඩනවා. මුස්ලිම් මිනිස්සු කියන්නේ ශා මුස්ලිම් ශුන්‍ය මුස්ලිම් කියලා දෙකට කැඩුවා. ඒ උන් යක්කු වගේ ගහගන්න. ඒතකොට සුද්ධ ඇවිල්ලා මේවට කුට්ටි පිටින් කඩා ගන්න. ඒක තමයි සුද්ධගේ ක්‍රමය. මේ සුද්ධ ඉගෙන ගත්තෙත් මේ විඥානයේ තියෙන පාහර ගතියෙන් තමයි. විඥානයේ තමයි හැම වෙලාවෙම කරන්නේ දෙකට බෙදලා දෙක දිහා බලා ඉන්නවා. මේ නිසා මේ නිසා අපේ තේරවාදී එක ඇත්තේ නැහැ. මහායාන බෞද්ධ නිකායක් තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා යෝගාචාර කියලා. ඒකෙන් පෙන්නනවා ඇති දෙයට ප්‍රිය වීම හෝ නැති දෙයට ප්‍රිය වීම මට අයිති දෙයක් නෙවෙයි. මගේ හිත විඥානීය කරන මායාවක් විතරයි. මේ මුළු ලෝකෙම විඥානයේ විසින්ම අවලද්දා. විඥාණයට ඕනේ නම් ඔව් කියන්න පුළුවන් විඥාණයට ඕන නැහැ කියන්න පුළුවන්. ඒක මෙතනදී සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා විඥානයේ තවත් ස්ථිතියක්. තවත් තිප්පොලක්. තවත් සමතුලිත තත්ත්වයක්. නිසා කවදා හරි කවුරු හරි භාවනාවෙන් ගිහිල්ලා මේ අවකාශයක් දැකලා මේ අවකාශයට ගියාට පස්සේ හැම කෙනාම අහන ප්‍රශ්නයක් තමයි දැන් මම මොකද කරන්නේ? මං ඊට පස්සේ රූපෙට යනවද? හිස්තැනට යනවද? මොකද කරන්නේ කියන මේ ප්‍රශ්නේ මතුවෙන්නෙම මේ විඥානයේ තියෙන මායාකාරී ගතියෙන්. ඒක දකින්නයි කියන එක මෙතෙන්ද ගියාට ඒ දේ ආවට පස්සේ කලබල වෙන්නේ නැතුව ඒ දෙයට ආවට පස්සේ ඕකෙන් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව ඕක ලක්ෂ වාරයක් එන්න අරින්න එන්නම දෙන්නේ නැහැ. එක්ක ඇති බවට කැමති වෙනවා එක්ක නැති බවට කැමති වෙනවා. එතකොට මේ යෝගාවචරය ඒ කොහෙන්ද මේ කුලප්පු එන්නේ? මොකද්ද මේ තියෙන මෙහෙයුම කියලා බැලුවොත් ඒකට කියන්නේ විඥානෝ විඥානං ඡායතනූපගා. විඥානේ කරන්නේ මොච්චර තමයි ඇති නැති හොඳ නරක හරි වැරදි ධර්ම අධර්ම කියලා මේ ලෝක දෙකට බෙදලා ওই දෙක අතර ගැටුමක් ඇති ගැටුමක් ඇති වෙනවා. බුදුජානසේ ඉන්සාව ද්වේතානුපස්සනා සූත්‍රය කියලා 16 ආකාරයකට පෙන්ලා දෙනවා මේ විඥාණය මේ ලෝකෙ දෙකට කඩලා ගැටුම් ඇති කරන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕනම කෙනෙක්ගේ මොලේ වම් මොලේයි පළුවයි දකුණු මොලේ පළුවයි ගත්තොත් සම්පූර්ණම ලෝක දෙකක්. වම් මොලේ හැමදාම තර්කයේ තියෙන. හැමදාම ඔලොමලයි. හැමදාම අනිත් පැත්ත තලනවා. දකුණු මොලේ සමස්තය පිළිගන්න ලෑස්ති. හරිම సౌందర్యාත්මක. කවදාකවත් රණ්ඩු සරුවල් නැහැ. මේ දෙක කවදාකවත් කතා කරන්නේ නැහැ කියනවනේ. මේක ඔලු කට්ටය ඇතුලේ තිබුණට මේ කෝපස් කොලොසම් එකෙන් මේක සම්බන්ධ වුණාට කවදාකවත් මේ දෙක එකට වෙන්නේ නැතිලු. දකුණු මුලේ වැඩ කරන මනුස්සයා කිසි කෙනෙක් ගැටුමක් නැහැ අවිරුද්ධ ප්‍රතිපදාවේ ඉන්නවා. එයාට ඉන්න දෙන්නේ නැහැ වම් මුලේ හැම වෙලාවෙම යාව තලනවා. චප්ප කරනවා. අද අධ්‍යාපනයෙන් වඩන්නේ දකුණු වම් මුලේ විතරයි. ඉතින් පිස්සු පිහාට්ටෝ හදන්නේ. රණ්ඩුවමයි ගහ බැනගන්න එකමයි පළවෙනි ශිස්සත්ේ පාසුනේ නැත්නම් කොල්ලත් වහකනවා අම්මත් වහකනවා දිනන්නමයි යොණ කරන්නේ. කවදාකවත් අද තියෙන තරඟයකදී ජය පරාජය බාර ගන්න ගතියක් නැහැ ඔලිම්පික් ගහන්න ගිල්ලත් මේ මෝගේ වහයලා ගහ ගන්නවා. ඔලිම්පික් කියන්නේ ඔලිව්වත් අරගෙන යන සෙල්ලම. ආනන්දේ නාලති ගහ ගන්න ගන්න ආනන්ද දෙයක් නැහැ. මේ පුරුදු කරන පුරුදුකමේ හැටියට මේ ආස්කුවට ගිනි තිබ්බට පස්සේ චූස් ගාලා උඩ ගිහලා ඩෝන් ගන්න තෝමන කරන්නේ. පත්තු කරලා බලද්දි ඔච්චරයි වෙන්නේ. මෙන්න මේක දැකගත්තොත් කවදද අපි මේ ගෑණි මිනිහ රණ්ඩු වෙන එක පැත්තක තියන්නකෝ. දකුණු මොලේ වම් මොලේ කවද දෙකට ජීවත් වෙන්නේ? අපි දකුණු මොලේ මොනක්වත් වැඩක් කරගන්න තුළු තාම. ඒ තර්ක විතරනේ වැඩ කරන්නේ. ඒ නිසා වම් මොලේ තමයි අපි දිගට වැඩ කරන්නේ. දේශපාලනඥයන්ගේ දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැතිලු. මොලේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා නම් දේශපාලනඥයෙක් එකක් ගන්න කියන. මොකද ෆ්‍රෙෂ්, ෆැක්ටරි ෆ්‍රෙෂ්. ඒ සෙක්‍රටරි ලවෝනේ වැඩ කරන්නේ. දැන් අපේ එකේ 150ක ටිකක් වැඩ. ඒත් වගේ මං වගේ මැට්ටන්ට ප්‍රශ්නයක් නැහැ. ඔය වැඩි හෝ ගැන ඉච්චර කල්පනා කරන්න යන්නේ දකුණු හොලෙත් කූල් එකේ තියෙන්නේ වම් හොලෙත් කූල් එකේ ඕන එකෙක් ගහගනින්න ප්‍රශ්නයක් නැහැ. භාවනා කරලා සියල්ල නතර වෙනකොට රූප ලෝකේ නතර වුණාට පස්සේ තමයි දකුණ එකතු වෙන්නේ. වම් මොලේ සහ දකුණු මොලේ අක්‍රීයතාවයේදී විතරයි එකතු වෙන්නේ. ක්‍රියාකාරී වෙන්න වෙන්න වම් මොලේ පුදුම විදියට ගිනි කසයක් කරකෙනවා වගේ බම්පර චක්‍ර කරකෙනවා වගේ කරකිනවා. අද පොඩි දරුවන්ට අන්නේ වලිගෙට ගිනි තිබුව හනුමලා ටිකක් බාටපත් කරලා තියෙනවා. බුදුමාහාර තරංගයක් නෙති. ඒකට හේතුව මේ මේ අම්මලා තාත්තලාගේ තියෙන මරි මෝඩ තක්‍ය තීරු අමන ගතිය මේ එක එක පරය යන්න හදන ගතිය. පරපාහර වැඩි. නතර කරන්න බෑ අපිටටමවට හරියන්නේ නැහැ විඥාණය මේ දෙකට බෙදලා ආණ්ඩු කරන තාක් කල් අපි මේක තීරුම් ගන්න තාවකත් කවදාකවත් බුදුහාමර කියන තීරුම් ගන්න බෑ. ඕලාරික අත්පටිලාභේ ඉන්නකක්. එයාට කවදාකවත් තේරුම් ගන්න බෑ සංඥාමේ අත්පටිලාභේ ඉන්නක. එයාගේ හිත යන්න ඕනේ මේ මනෝමය. සංඥාමේ අත්පටිලාභයට ගියාට පස්සේ තියෙන බුදුන් කියන්නේ කවුද කියලා. තියෙන ධර්මයේ කියන්නේ මොකද්ද? අපි මේ ධර්මෙ පිට හෙව්වට අපිට මේක තේරුම් ගන්න හරියි. මේ තියෙන උරුට්ටුව මේ තියෙන රණ්ඩුව මේ තරුවලේ මේ කියන පෙන් කරච්චලේ තේරුම් ගන්න ඕලාරිකත්වපත් ලාභේ බෑ. ඒ නිසා අපි මේ ලංකාවෙන් ඔක්කොම නිවන් දකින්න හදනවා කියන එක ඒක ඉතින් කවදාකවත් වෙන වැඩක් නෙවෙයි. ඊට පස්සේ ධ්‍යාන භාවනා කරලා රූප ලෝකේ ඉන්නකොට නැත්තම් සංඥාමය නෑ මනෝමය ලෝකේ ඉන්න කොටත් ඔක තේරුම් ගන්න බෑ කියලා උද්දේශික සඳහන් කරනවා. ඊට පල්ලෙහා සංඥාමය මට්ටමට ගියාට පස්සේ වෙන මොකක්වත් නැති මේ ලෝකේ මේක දෙකට බෙදලා ඔය තුලත් රණ්ඩුවක් ඇති කරන මේ විඥාණය කරන විහිළුදියා බලනකොට කාම භෝගීන් අතර මොන සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන සමානාත්මතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඒ බුරුමේ පණ්ඩිත ශාන්ත කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරන්න ගහක් යට හම්බුණාට පස්සේ උන් දෙන්නගේ හිතවල තියෙන කෙලෙස් කලන ප්‍රමාණය පොඩ්ඩක් කල්පනා කරන්න කියලා. එහෙව් ලෝකයකට පුළුවන්ද කියලා අහන මේ බුදුහාමරන්ගේ ධර්මයේ මතු කරලා දෙන්නේ. කොච්චරක් එකිනෙකා සිප වෙලඳ ගන්න ආසාවෙන් ඉන්නේ. කොච්චරක් කෙලස් ගලනවද ලයිට් එක දැන් ඔය මේ ඔය චූම් පාන් යන්නේ. දැන් අලුත් සින්දුවක් කියන්නේ. ඉස්සර තිබුණු අර පිටරට සින්දු නෑ. චන්ද්‍රානි රෑයාමියාවා ඔළුවේ සිටන් රෙද්ද පොරවා උඹ ආපු එක වාසනාවන් පාරේ ලයිට් ටික නිවේවා ඒ දවසවල චන්ද්‍රානි රෑයාමියාව චන්ද්‍රාය රෑයාමේ පායා කියලා සින්දුවට ගහලා දුන්න අනකිරත්න ලියපු සින්දුවක් ඔයි ඒක ඇහෙනකොටම මට හිතෙනවා චූම්පාන් වලට මාරු චන්ද්‍රානි රෑ යාමේ ආවට පස්සේ ලයිට් ටික නිවෙනකන් තියෙන තක්කු මුක්කුවේ හිතනද ගලන කෙලස් ප්‍රමාණය පුළුවන් වෙයිද කියලා මේ හේතුඵල ධර්මය තේරුම් ගන්න. පුළුවන් වෙයිද මේ එක එකනාගේ මනසක් ජාතිය බෝ කිරීම සඳහා සැදී පැහැදී තියෙන හැටි. මේ නැවැත්ම පිළිවෙත ගන්න බැරි කමක්. ඉතින් මේ විඥාන ස්ථිතිය ඔය කියන නානත කාය නානත සංඥායකේ අපි කොච්චර බලාපොරොත්තු සීලෙවත් බලාපොරොත්තු වෙන්න බෑ. සමාධි ශික්ෂා පැත්තක දාන්න. ප්‍රඥා ශික්ෂා පැත්තක දාන්න. සීලෙවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා බුදුරජාන්සේ කවදාකවත් ඔක්කොටම සීල් සමාදන් වෙන්න කියලා කිව්වේ නෑ. ඒක කරන්නත් සීලයක් පිළිබඳව හෝ තේරුම් ගන්න අපිට මේ සමාධි ශික්ෂාව අවශ්‍යයි. ප්‍රඥා ශික්ෂාවදී තමයි ප්‍රඥා ශික්ෂාව ගන්න ඔය සංඥාමේ මට්ටමේ වරින් වර අරමුණු වෙනවා වරින් වර නැති වෙනවා ඒක නිකන් උදාහරණයක් වශයෙන් දෙන්න තියෙන්නේ ඒ වනෝරේලි පැත්තට හරියම ගියාම ඒ හැදි දැඩි හුළඟ තියෙනකොට මේ බලාකුළු එහෙම ඇති වෙනවා ආයි නැති වෙනවා පේනවා. බලාකුළු ඒ ඒ වෙලාවේ එනවා යනවා එක එක හැඩ ගන්නවා නැති වෙලා යනවා පේනවා. ඒ වගේ මේ හිතේ ඉඳගෙන ඉන්නකොට සමහරට අරමුණු ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ. මේ දෙක අතර බොර ගතියක් තියෙන එකට සන්තතිය කියලා කියනවා. ශාසනයේ ගොජයක් තියෙනවා. ඒ ගොජ දම දම ගොජ දම දම තියෙනවා. ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ හැඩේකුත් නෑ නිටතරම වෙනස් වෙනවා. මේක හරීම කම්මැලි කරන සුළුයි. හරීම ආත්ම නිෂේධනය කරන සුළුයි. ඒක දිහා බලන්න එසේ මෙසේ සද්ධාාවක් තිබිලා බෑ. ඒක දිහා බලන්න එසේ මෙසේ සීලයක් තිබිලා බෑ. ඒක දිහා බලන්න එසේ මෙසේ සතියක් තිබිලා බෑ. ඒක දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේ ගොජේ හරහා තමයි අපි එකට රූපයක් වොත් ඒක රූපයක් වෙනවා. සද්දයක් කිව්වොත් ඒක සද්දයක් බාටපත් වෙනවා. ගඳක් කිව්වොත් ගඳක් බාටපත් වෙනවා. මේ සියලු දේ ඇති කිරීමේ මූල ශක්තිය වරින් වර දෙයක් බාටපත් වෙනවා ආයේ අද්‍රව්‍ය බාටපත් වෙනවා. ද්‍රව්‍ය අද්‍රව්‍ය බාටපත් වෙනවා. ඔය අයින්ස්ටයින්ට සිද්ධ වුණේ අයිසෙක් නිව්ටන්ට පස්සේ අන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය ඇතිවීම තැන දක්වම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකෙන් ගියා. ගියාට පස්සේ බලනකොට වර එක ශක්ති, වර එක ද්‍රව්‍ය. එක්කෝ පාටිකල් එහෙම නැත්නම් එනර්ජි. ඉතින් එයා ලිව්ව සමීකරණයක් E c2 කියලා ඌට ගිය අවුරුදු 100ෙම හොන්තම විද්‍යාඥයා කියලා නම්බුව දුන්නා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 2600කට ඉස්සලා මේක දැනගත්තේ අපේ බෞද්ධයෝ තාම වඳින්නේ අයින්ස්ටයින්ටනේ. එකෙකුටවත් තේරෙන්නේ නැහැ මේ භාවනා කරනකොට අරමුණු මතුවෙනවා අරමුණු නැති වෙනවා වර එක ශක්ති බවටපත් වෙනවා වර එක වස්තු බවටපත් වෙනවා මේක දිහා බලලා වස්තු කියලා ඔප්පු කරන්න යන්නත් එපා ශක්ති කියලා ඔප්පු කරන්න මේ දෙක වස්තු ශක්ති බවටපත් වීම සහ ශක්ති වස්තු බවටපත් වීම සම්පූර්ණයෙන්ම හේතු බල ධර්මයක් මට කිසිම අයිතියක් නැහැ මේ දේවවාදීන් කියන එක දෙයයන් අංශ ඇතිය කියලා බ්‍රහ්ම පදාර්ථයේ තියෙන කට්ටිය කියන එක බ්‍රහ්මයා කරන දෙයක් කියලා. එක එකන එක එකන අදාහ ගන්න බැරි නිසා බාහිර වස්තුවකට හේතු කර සරුවත් chance ඒ හරියන්නේ ඔබ එතෙන්ද යන්න භාවනා කරන්න ඕන. සංඥාමේ මට්ටමට යනකම් ආනපනේ ඇති වෙන නැති වෙන තියෙනවා නෑ. ඒ මට්ටමක මේක දිහා භාවිත කරලා බෑ බහුලීගත කරන්න කියනවා. එතකොට පේනවා මේක හිතිච්චාම වස්තු බාටපත් වෙනවා හිතිච්චාම ශක්ති බාටපත් වෙනවා. මේක මට අයිති දෙයක් නෙවෙයි. මේ දේ දෙක මාරු වෙන එක වෙනම කතාවක්. ශක්ති වස්තු වස්තු ශක්ති පාටපතන වෙනම දෙයක්. මේකේ එකටම නාපේ එකටම නාපේ පහළ වෙච්ච තැන ඉඳලා කෙලස්. මේවා එකිනෙකට මාරු වෙන දේවල් මේක දිහා බලාගෙන නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නැහැ වගේ හිටපන්. දැනුනට නොදැනුණා වගේ හිටපන්. ලක්ෂ වාරයක් බලපන් මේක දිහා. ඒකට තමයි කියන්නේ ආසීවේති භාවේති බහුලීකරෝති. මේ කමඨාන සුද්ධ කරනකොට හොඳට තේරෙනවා. සමහරලාට මේ ආනපානෙ ගෙවෙන කම්ම ගිහිල්ලා. ගියාට පස්සේ එයා ප්‍රශ්න හිතෙන් ඇති කරනවා. ඇත්තට මේ පුද්ගලයාට දොස් කියන්න බෑ. මේක තමයි විඥානයේ කෘත්‍යය. මේක දිහා සාවධානව බලන් ඉන්නව වෙනුවට එයා හිතන එක වස්තු පේන එක හොඳයි නැත්නම් නැති එක හොඳ නැහැ. නැත්නම් නැති එක හොඳයි පේන එක හොඳ නැහැ කියලා අපි අර පක්ෂග්‍රාහීත්වයට යන්නේ නැතුව ඇතිවීම නැතිවීම ඇති දේසා නැතිවීම දෙකම එකයි. වර එක ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා පොට්ටේ ගිහිල්ලා අයිස් කැටයක හැප්පුණොත් ඌ ඇවිල්ලා කියාවලු පටවි ධාතුවේ හැප්පුණා කියලා. ඊට පස්සේ ටික වෙලා ගිහලා අයිස් වතුරුනාට පස්සේ ගිහලා හැප්පුණොත් කියාවි ආපෝ ධාතුවේ හැප්පුණයි කියාවිලු. ඊට පස්සේ ඒක රත් වෙනකොට දැක්කොත් කියාවිලු මං තේජෝ ධාතුවේ හැප්පුණයි කියලා. වාෂ්ප වුණාට පස්සේ කියාවිලු අවායෝ ධාතුවේ හැප්පුණයි කියලා. ඌ දැකලා නෙවෙයිනේ කතා කරන්නේ. මේ එකම ජලයට ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, තේජෝ ධාතු වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ අල්ලගත්ත දේ මත අපි කොච්චර කතන්දර ගොතනවාද කියලා බලන්න මෙච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙන. ජලයේ පවතින පුළුවන් මේ අවස්ථා හතර උදාහරණයක් ගත්තොත් අපි මේ මනුස්සයා හතුරයි කියනවා. තව ටිකකින් කමිතුරා වෙනවා. අපි මේ එහෙම නෙවෙයි ජීවිතේ හතුර හතුරමයි. මිතර මිතරමයි කියලා අර වහා වෙනස් වෙන ඇති දෙයින් නැති දෙයින් නැති දෙයින් ඇති වෙන වෙනස් වෙන මේ දේ නිත්‍ය සංඥාවට දාලා සමීකරණ හදාගෙන බූදලයට තියාගෙන පේටන්ටි රෙකෝඩ් කරගෙන අද මේ යන කුණුහරපෙයි බුදුරජාන්සේ පෙන්වන මේ විඥානයේ මායාවයි ගත්තොත් අපි හිතාමතා කරන හැම දෙයක්ම පවක් බව තේරෙනවා. ඒක කියනකොට කට්ටියට heart attack එයි සමහරට TNT පෙත් එහෙම තියෙනවා නම් දිවයට තියාගන්න මොකද heart attack එනවා. මේ අපි ඔක්කොම කරන කොහොමද අකුසල් වෙන්නේ කියලා. හිතමතා කරන සියල්ලම අකුසල් බවටපත් වෙනවා. නිකමට මතක කරන සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ ඔන්න ඕක. සියලු සංස්කාරන සකස් කරලද සියල්ලම දුක පිණිස හිටිනවා. සියලු චේතනා දුක පිණිස හිටිනවා. සබ්බේ සංඛාරා අනිච්චා. එකක්වත් බලාපොරොත්තු කියන්න බෑ. අපි මෙතෙක් කල යමක් හිතලා කරා නම් එච්චරයි කියන්නේ. හිතල කරානම් කක්ක සිද්ධ වෙච්ච සියල්ලම බුදු වෙලා තියෙනවා. මේ ලෝකේ සිද්ධ වෙන ධර්මතා තියෙනවා. මේ ලෝකේ තියෙන චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම ඒක දැන් හොඳට බලනින්න ඕක වෙනස් කරන්න තටමඬ ගියොත් අර වර්ගයේ බිම තියලා රිලව කුඤ්ඤ අයින් කරා වගේ දරකොටේ Tamange වලිගේ තද වෙනවා. මේ යන දෙයට හැඩ ගැහෙන්න හදනවා මිස අපි මේ සමාජය වෙනස් කරන්න හදනවා, පරිසරය වෙනස් කරන්න හදනවා. මේ කරන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? ඒ මහන්සි වෙන ගානට කර්ම රැස් වෙනවා. ඒක ඒ ඕලාරිකත්ත පැටලාවේදී කරන්න බෑ. කරන්න බෑ. නොකර බෑ. සංඥාමේ මේ මේ මනෝමය අත්ත පැටලාවේදී කරන්න බෑ. සංඥාමේ දිහාට පස්සේ කියන අපි රණ්ඩු කරන්න මේ සංඥාවකටනේ මේ මුළු ලෝකෙම මනෝපුබ්බංගමනේ මේ ලෝකයේ මනෝමයයිනේ මනෝසෙට්ටමනේ ඇයි මේකට මේ රණ්ඩු සරුවලන පොඩ්ඩක් කරබන ඉන්නකො තව ටිකක් කරනකොට වෙනස් වෙනවා තව ටිකක් ඉන්න එක තවත් වෙනස් වෙනවා. ඉතින් ඒකට මොකටද මේ හදිස්සියලා විනිශ්චය කරන්නේ? මේ නිතර වෙනස් වෙන දේ මෙන්න මේක දිහා බලාන ඉන්න බැරි කමයි අපිට තියෙන තක්කමුක්කුව. අපි ඉක්මනට මේකට බහැලා මගේ විනිශ්චය දෙන්න හදනවා, මගේ රුචිය දෙන්න හදනවා, මගේ මනාපය දෙන්න හදනවා. දුන්නට පස්සේ අර කියපු වචේ වහගන්න කියපු වචේ වහගන්න පච 1000ක් කියනවා. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් විඥානං ඡායතන විඥානං ඡායතන උපග කියන විදිහට මේ ද්‍රව්‍ය ඇති වෙනවා ආය ද්‍රව්‍ය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා දිහා බලන කෙනාට විතරක් තේරෙනවා ඒක සිද්ධ වෙන්නේ තන්නේ කර හේතුඵල ධර්මයකට මේක වෙනස් කරන්න ගිය කෙනා මේ 33000 කරන්ට් කැල්ලුවා වගේ තමයි ඒකෙම විනාශ වෙනවා මේක දිහා බලලා විපස්සනා කරලා අනුපස්සනා කරලා මේක දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් යාට තේනවා මේ විඥාණය කරන මායාවේ පක්ෂයක් ගත්තේ නැත්තම් ඒ මනුස්සයාට මේ ලෝකේ තියෙන දේවල් දෙයක් නෙවෙයි. රණ්ඩු වෙන දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe ගංගානංගගේ තියෙන මහා වැලි තලාවක එක්කෙනෙක් කියනවා මට මේ වැලියට එම ඕනයි කියලා. ඒ වැලියට අතර වෙනසක් නැහැ. කොයි වැලියටෙත් එකයි. වැලියටයක් ගන්න ඉවරයි. අපි කියන නෑ මට ඕනේ මැණික් කැටයක්. මට ඕන රත්තරන් කැල්ලක් කියලා ඉතින් ඊට පස්සේ රණ්ඩු තමයි. ඒ නිසා මේ ලෝකේ ඉන්න ඔක්කොගේ manussකම කවුරු හරි කාට හරි දකින්න පුළුවන් නම් ඒ දාට නිවන් දකින්න. මිනිස්සු කවුරු වුණත් ඥාන පිරිමේ කවුරු වුණත් පැවිදි උපවිදි කවුරු වුණත් මිනිස්සෙක් මේ. අපිට කවදාකවත් හිතෙනවද ප්‍රභාකරන් දිහා බැලලා ඌ මිනිස්සෙක් කියලා කියන්නේ? අම්මෝ ඌ කවුතු කණ්ඩෝනේ කළු කවුතු කණ්ඩෝනේ සිංහල ජාතිය නැති කරා කියලා. ඉතින් මේ මයිල් පුප්ප ගන්නවා මේ. ප්‍රභාකරන් දැකලවත් නැහැ. දැන් නම් ප්‍රභාකරන් නැහැ මං හිතන්නේ මං ওই බණ කිව්වට මැරිලාලු මිනිස්සයා. මම මේ නිදර්ශනයකට කියන්නේ අපිට පුළුවන් දේ මේ මිනිස්සත් අම්මා තාත්තගේ දරුවෙක් කියලා හිතන්න. ඌත් මේ සටන් කරන්නේ අපි වගේම නිදහසකටනේ. ඌව දිහා බලන්න පුළුවන් අපිට සම මට්ටමින් මේ මිනිස්සෙක් කියලා. අපේ හොරකම් කරගෙන අපේ හිතෙන්. මනුස්සකම තමයි තියෙන්නේ ඕනම කෙනෙක් ඕන දෙයක් වඩටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන ඔබට දුක්ඛ සත්‍ය තේරෙනකොට ලකුණු හතරක් තේරෙයි. ඒක දවන සුළුයි. ඒක තවන සුළුයි. දවන තවන පොළන සුළුයි. විපරිණාම වෙන සුළුයි සංකතයි. ඔය ගොජේ එන්න පටන් ගත්තට පේනවා නිතරම අරමුණු එනවා යනවා එනවා යනවා එක්කටවක නම් ගණන් දෙන්නත් එපා. බලාහිනකොට පේන එක තියා බලාන ඉදිල්ලම මහා දැවිල්ල. ඒ නිසා බලාන ඉදිල්ලම කුල්ලට දාලා පොළනවා වගේ. ඊට වැඩිය හරි ලේසි ගාමිණි පොන්සේකයි මාල්නි පොන්සේකයි බලන ඉන්න චිත්‍රපටිය බලන තියෙනවනම් හරි සෝ. ටෙලි ඩ්‍රාමා බලන්න. මේ Taman තුල වෙන එක දකින්න ගෑ. ඒක සංකතයක්. විපරිණාම නිතර වෙනස් වෙන නිසා ඉතින්ට යනකොට ඒ අරමුණ හොඳටම ගෙවිලා මේ ඇති වෙනවා මේ නැති වෙනවා මේ ඇති වෙනවා මේ ඇති වෙනවා කියන දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත කොච්චර ചാටු කරනවද කියනවනම් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් අහනවා දැන් ස්වාමීන් වහන්සේ මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් කරනවා. ඊට පස්සේ නෝ නිකම්ම නිකන් ඕක බලා ඉන්නට වැඩිය මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් හොඳ නැද්ද ඔය වෙලාවේ? බුද්ධානුස්සති ටිකක් කිරොත් හොඳ නැද්ද? දැන් මේකදී අනිච්චන් දුක්ඛං අනත්තම් බැලියොත් හොඳ නැද්ද කියලා අර අර පෑදීදියට බොරදී දාගන්නවා. මේක ඒකෙම්ම ඔප්පු වෙන්න අරින්නවා. ඒකෙම්ම තැම්බෙන්න අරින්නවා. අන්න එදාට තේරෙනවා මේ විඥානයේ විසින් පක්ෂග්‍රාහීත්වයට ගත්තේ නැත්තම් සියල්ලම මිනිස්සුયો කියලා පිළිගත්ත දවසට කුමන නැටුම් කෙලි කවට සිනාදා මොනවද අපි කාටද පක්ෂව කතා කරන්නේ කාටද විරුද්ධව කතා කරන්නේ අපිට බෑනේ අපිට ඕන දෙන්නේ මගේ බබාට විතරයි ඔක්කොම අල්ලපු ගෙදර බව හෙන්න ගහච්චාවයි ගණන් බලවච්චාවයි. තමන්ගේ මගේ ගතියේද. ඉතින් අපි මහා ලොකුවට කියන බුදුරජාණන්සේ කරුණාවට කියලා නැද්ද සාංශ තමන්ගේම කුසින් වදාගත්ත දරුවෙකුටගේ මෛත්‍රී කරන්න කියලා ඉතින් මගේ කුසින් වදාගත්ත දරුවා මෛත්‍රී කරපුවා මොකක්ද ඇති වැරද්ද කියලා ඉතින් අම්මලා පුම්බල කතා කරනවා. ඉතින් ගාතය මොකද්ද කියලා තියෙන්නේ? මාතය තනියම් පුත්තං ආයුසා ඒක පුත්ත මන්නකේ ඒවම් පි සබ්බ භූතේසු. Taman කුසින් වදාගත්ත දරුවෙකුගේ සියලු සත්වයන් කෙරෙහි. ඊවම් පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ මනස වඩන්න අපරිමාණ විදියට සියල්ලන්ටම සමානෝ. ඒක අපිට පේන්නේ නිකන් මේ කැවුත්තක් නැතිකම, දේශීය හැඟීමක් නැතිකම, එහෙම නැත්නම් සිංහල බුද්ධ학ම නැතිකම, ඉතිං ලේ රත් වෙන්න කෑග ගන්නටනවා. ඒ නිසා කවදා හරි විඥානයේ තියෙන විඥාන විඥානං ඡායතනූපක தත්තෙට ගියාට පස්සේ තේනවා මේ ලෝකෙම කඩාගෙන කණ්ඩ දෙයක් වඩා ගන්න දෙයක් ලොකු කුට්ටියක් කියලා කෙහෙල්ලයේ වැවරියේ මුල්වැවරිය කියලා දෙයක් නැහැ. එහෙම ගන්න දෙයක් නැහැ කොයි එකත් එකයි. නිකන් නිදාසට කියනවා. දැන් මේ අපි හුස්ම ගන්න වාතය ඇතුළට ගියාට පස්සේ අපි ඒකට මම ගියේ කියලා කියනවානේ. මගේ හුස්ම කියලා පිට කරාට පස්සේ ඒක බාහිරේ කියනවනේ මේ හුස්ම දන්නවද මේක ඇතුලේ දින්නේ පිට දින්නේ කියලා. වායෝ ධාතුවට එහෙම දැනීමක් නැහැ. දැන් මගේ ඇඟේ තියෙන පටවි ධාතුව ගන්න ඒක දන්නවද මේ පිරිමි ඇඟක ඉන්නේ කියලා? එහෙම නැත්නම් ඒ වායෝ ධාතුව දන්නවද මේ ගෑනු ඇඟක ඉන්නේ කියලා? දන්නේ නැහැ. මේ මගේ ටිකට වෙනමයි අර ටිකට වෙනමයි කියන මේ පංගු peerුව මේ බෙදීම බුදුරජාණන්සේ පෙන්නන්නේ මනාප අමනාප රුචි අරුචි මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ අපි ළඟ මේ තියෙන මහමූද වතුර දිහා බැලලා මේ වතුර ගංගා නංගගේ මේ ගංග වතුර සරබු නදියේ මේ යමුනා නදිය කියලා වෙන් කරන්න බෑනේ ආන්නේ වගේ මේ සමස්තය දැකීමට පුරුදු කරනවා නම් මේ ඔක්කොම එකම මවකගේ දරුවෝ වගේ ඔය කිසිම ආතතියක් එන තැනක් කිසිම අසහනයක් එන තැනක් නැහැ. අපිට අසහනයක් එන හැම තැනකදීම ආතතියක් එන හැම තැනකදීම විඥානය ඇවිල්ලා ඇති. එයා දෙකට බෙදෙනවා. දෙකට බෙදලා මේක හරි පැත්ත මේක වැරදි පැත්ත මේක ජය පැත්ත මේක පරාජය පැත්ත මේක නින්දාව මේක ප්‍රශංසාව. ඉතින් ලංකාවට වාසියක් තියෙනවා අපිට අර ඇහිලා තියෙනවා අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්න එපයි කියන. කොරලන නැහැ. කොරලන බලාතක නැහැ. කරන්නෙම පංගු peeru බෙදෙන එක. ඒ නිසා කීයද බටහිරට ඇහිලවත් නැහැ. බටහිර මිනිසුන්ට කියලා දෙන්න අමාරුයි ජය පරාජය දෙකට සමව හිටපන්. සැපට දුකට සමව හිටපන් කියන්නවත් බෑ. ඒ නිසා ඒගොල්ලෝ භාවනාව කොච්චර කරත් ඒ අර පංගු peeru නැත්ත්වයේ කියන එක විකිනෙන්නේ නැහැ බටහිරේ. ආසියාකරේ යම් ප්‍රමාණයකට වැටෙනවා. මොකද අර ඇහිලා තියෙනවා. මේ සැප දුක දෙකට සම වෙන්න වස්තුව තිබුණා නැති උනායි කියලා බෙදන්න එපා. ඒ ඇතිවීම නැතිවීම එකිනෙකට තට්ටු මාරුවක් විතරයි. ආන්නේ මට උන භාවනා කරනවා නම් අටුවාචාරින් වහන්සේ කියන්නේ අරූප බ්‍රහ්මතල ඉපදිලා කියලා. අරූප බ්‍රහ්මතල නෙවෙයි මම මේ කියන්න උත්සාහ කරන මේ ජීවිතයේදීම මේ භාවනා පැයේදීම සමහර විටක බුද්ධි විඳින්න පුළුවන්. ආන්නේ බුද්ධි විඳින தත්වයක් විඥානයේ එක ස්ථිතියක්, විඥානයක තිප්පොලක්, විඥානයේක සමතුලිතතාවයක් මේ අපිට අයිති නෑ අපි කුස්සිය අම්මලා අපිට ඕක කරන්න බෑ අපි පැවිදි වෙලා නෑ අපිට ඕක කරන්න බෑ කියලා අපි මේ අනිත් පැත්තට කරුණු කිව්වට සාරිපුත්‍ර සාංශය එහෙම කියන්නේ නෑ සාරිපුත්‍ර සාංශය කියන්නේ මේ විඥානස්ථිතිය හතම ලැබෙන්නේ ඉන්දියාවේදීචයට විතරයි ලංකාවේ අයට නෑ ගෑනුනොත් විතරයි නැත්නම් පිරිමුනොත් විතරයි කියලා මොකක්වත්ම නෑ අපි විහින් තමයි මේ දේවල් ඔලුවට දාගෙන ඒ විතරක් නෙමෙයි අපි අනුන්ගේ ඔලුවටත් දාන ආම්මල තාත්ලා විතර පොඩි වුන් නාස්ති කරන ඇත්තෙම නැණි කවුරක් විදුරන් මහත්තයාට යටි අන්තරේ ඉන්නකොට කියන හැම එකකටම තියෙනවලු උප්පත්ති කේන්දරයයි ආරූඪ කේන්දරය කියලා දෙකක්. උප්පත්ති කේන්දර කියන්නේ ඉපදිච්ච වෙලාවේ ග්‍රහචාරයට ලියන කේන්දරය. ආරූඪ කේන්දරය කියන්නේ එක අරාබිය හැදුණා නම් එක තාලයක්. ඒක ආරූඪ වෙනවනේ මොනවද? එංගලන්තෙන් නම් තව තාලයක්. ආරූඪ කේන්ද්‍රය තමයි අපි හැදිච්ච පරිසරයේ හැටියට වැඩ කරන්නේ. ඒකට අපි කියන්නේ අඳිනවා කියලා. යුනිවර්සිටි ඉන්නකොට කියන්නේ ඒක ඒක ඇඳලා ඉන්නේ කියලා කියන්නේ. ඇඳලා කියන්නේ ඌ ගුණාට ඇඳලා. ඉසි විදුරුවන් අහනවා ඉස්සල්ලාම දරුවට අඳන්නේ කවුද කියලා. අම්මනේ. ඊළඟට ඌට හෙළුව දකින්නකොට මොකද මොකද වගේ හරියට නිකන් හෙළුවනේ ඉපදිලා ඉපදිනකොටම සලු ඇතුව ඉපදුනා වගේ. දැන් මේ කට්ටියගේ රෙදි ගැලවිලා ගියොත් මොකද වෙන්නේ දැන්? මොන අවුලක්ද? හරියට මේ රෙදිත් එක්ක ඉපදුනා වගේනේ අපිට දැන් මේක தත්තගත වෙලාදී. කවුද මේවා ඉගෙනුවේ? මං කියන්නේ රෙදි ගලවන්න කියලා අනේ කවදාකවත් කරන්න එපා. මොකද ඒක මම අවුලක් වෙනවා. මම මේ කියන්නේ අපි தත්තගත වීමේ හැටි අපි මේ බල්ලන්න ගහනක් නැහනේ එක පුලියනේ. කොළඹ ගියත් බල්ලා එහෙමයි. මේ හිටියත් එච්චර හිල උණ්ඩත් ඔගේ ගාණක් නැහැ. අපිට මොකද වෙලා තියෙන්නේ? මේ ඇඳිල්ල ඇඳුවාට පස්සේ ගලවනවයි කියන එක මේ හොඳ නරක දෙක අතර වෙනස ගලවන්න බෑ. මං කියන්නේ හොඳ නරක දෙක අයින් කරන්න කියලා ඕලාරිකත්ත පැටලාවේදී අවශ්‍යයි. මනෝමය අත්පටලාවේදී අවශ්‍යයි. අපි යම් තැනකදී සංඥාමය අත්පටලාවේට ගියහම අපිට අවශ්‍ය වුණත් නැති වුණත් අශෝක ධර්ම හිටින්නේ නැහැ. ඒක හැලෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න නම් අපි විප්ලවීය චින්තනයක් අවශ්‍යයි. රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් ඕන. ඔය අපි දන්න පාරේ නම් ඔය ලීනියර් සිස්ටම් එකට ඔය රේකී එක වෙන කද්දාකවත් යන්න බෑ. එතනින් යාර පස්සේ බල්ටික් ගහලා පයින් එකයි තියෙන්නේ. රාජා හෝ මා හෝ ගංගා හෝ. ඒක හරියට කියන්නේ අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා යම් දවසක මේ සංඛාර උපේක්ඛා ඥානෙට ගියාන සීල සංස්කාර වලට සම දැක්කොනොත් ඒ මිනිස්සයා ගඟෙන් එහා පැත්තට යන්න හදන වෙලාවේ ගඟේ කිඹුලනක් ගඟේ සීත දියැලි තියෙනවනම් එයාට යන්නවත් අවශ්‍ය නම් උපක්‍රමයක් කියනවා යහපැත්තෙන් ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා කියලා හිතන්න කියනවා ගඟ මැදට. දුවගෙන ඇවිල්ලා පනින්න කියනවා වැලට. එතකොට ඒ වැල පැද්දිලා ගිහලා යහපැත්තට ගියාම ගියාම වැල අතෑරියොත් එහා යුර තැම්පත් වෙනවනේ. කොච්චර හයියෙන් අල්ලන්න ඕනද පදිද්දි ඒහා සමානවම ඒක අතාරින්න ඕනේ එහා පැත්තට යන්න. අපි කරලා තියෙන්නේ එහා පැත්තට ගියාට පස්සෙත් හයියෙන් අල්ලන්න ඉනවා. ඒතකොට මොකද වෙන්නේ? හිටපු තැනටම ආපහු වෙවිලා වැඩ. අර අල්ලන්න ඕනේ අල්ලණ්ඩයි අතාරින්න ඕනේ අතහැරිල්ලේ අතර සූරකමනේ තියෙන්නේ පෝල් වෝල්ට් එකේදී. රිටි පයින්නකොට උඩට යනකම් රිට අල්ලගෙන ඉන්න. උඩට ගිහලා රිට විහි කරන්න එපා. අපි ඒකත් ඒ වෙලාවෙත් අල්ලගෙන ඉන්නවා. අනේ උඩ යන්න උදව් වෙච්ච රිටනම මේක ගිහිල්ලා ෂෝකේස් එකේ තියන්න ඕනේ මේක සුවනියර එකට කියලා. ඌට දිනන්න හම්බෙන්නේ නැහැ. ওই පල්ලෙහා තියෙන චිත්‍රය බලන්න කන්න ගියාට පස්සේ ඉනිමඟට පයින් ගහලා තියෙන්නේ. නීතිකල විතරයි ඔය ඉනිමඟට පයින් ගන්න කඩප්පුලි වැඩේ කරන්නේ. උඩට ගියාට පස්සේ ආ එන්න හිතෙන්නේ ඉනිමඟට පයින් ගන්න. අපි කරන්න තියෙන ඉනිමඟ පැත්තක తీරේනවා දැන් හෙට ගෙදර යන්න. ඉනිමඟ තියෙන්නේ බෑ දැන් ආපහු යන්න. මේක තියලා එන්නේ පැත්තක මේ ආපහු හදිසි ආපහු යන්න කියලා. ඉතින් යනවම තමයි. ඒ නිසා මේ බණ අහක යන එකක් නෑ මං හිතන්නේ. ඉනිමකට ඕගොල්ලෝ යන්න. හැබැයි මෙහෙම භාවනා කරන දවසක් එයි ඔන්න විප්ලවීය චින්තනයට එන වෙලාවේදී ඇතත් නැතත් මේ දෙකේ ওই කියන වෙනසක් නෑ. අන්න ඒ දිහා බලපු දවසට තමයි අපිට මේ ආතතිය කියන එක අසහනය කියන එක නැති කරගන්න පුළුවන්. ඒ නිසා මං මෙතනින් ධර්ම දේශනාවත් දේශනාවලියත් නතර කරනවා. ඊටු ටික තම තම නැනපමණින් දැනගන්නේ කියලා ඒ යන්න ඕන නම් යන්න ඕන පාර මේ ශාසනයයි මෛත්‍රී බුද්ධ ශාසනය එකයි. යන්න ඕනේ නම් යන්න ඕනේ නැත්තම් මගේ මොකෝ. එහෙමනම් මේකේ හිටිය ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඒක ඔය අපි හිතන ಜಾති ආගම් ભેදවල නෙවෙයි ඇඳිලා තියෙන්නේ. අපිට තියෙනවා මේ හැකියාව මනුසකමේ. හරුවචනන්සේකට කිව්වේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. ඉදීක්ෂණේ උපය ගන්න එක තම තමන් ඇති වැඩි අපි සාමූහික ප්‍රයත්නිකුත් කරමු පුද්ගලික ප්‍රයත්නිකුත් කරමු කරලා කොහොම හරි මේ විඥාණය කරන්න හදන මේ දෙකට බෙදලා බෙදන ආණ්ඩු කරන ගතිය වෙන් කරලා අපි සියල්ලමගෙම සියලු දෙනා අතර තියෙන මේ manussකම manussකම වශයෙන් දකිනකොට මේ මැද බුදුහාමුදුරුව පහළ වෙනවා ඉන් එපිට මේ සිංහල බුද්ධ ධර්ම තියෙන කන්න බුදුහාමුදුරේන එකක් නැහැ ඒසයි සියලු දෙනාගේම හිත්වලට මේ බුදු පිළිමේ බුද්ධ බුද්ධත්වය ධර්මයේ සංඝයා සීලේ පහළ වීම පිණිස මේ වැඩමුළුව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා